අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි දවස් වශයෙන් ධර්මදේශනා මාලාවේ දෙවෙනි අංකයට ප්‍රවිෂ්ටයක් ආරම්භයක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේය අස්මින් පතිට්ඨිතා අක්ඛේයං අපරිච අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝති තී ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ධර්මදේශන ආරම්භයේදී ධර්මදේශනාවලිය අංක 1 ආරම්භයේදී මතක් කරගත්තා අපි ඉස්සරහින් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච වටිනා සූත්‍රයක් වෙන සමිද්ධි සූත්‍රේ බව ඒ සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ. පසුබිම වශයෙන් පෙන්වන්නේ නැත්නම් නිදානේ වශයෙන් පෙන්වන්නේ සමිද්දි නැමැති ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙනයි මේ ස්වාමීන් වහන්සේ ජීවිතේ ප්‍රථම යාමේදී භද්‍ර යවුන වයසේදී කලුකෙස් තිබියදී පැවිදි වෙච්ච මනරම් දකුම් කලු ස්වාමීන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේ රජගහ නුවර වේරවනාරාමේ ආශ්‍රේ වැඩ කරන වැඩවසන සමයක ඒ ළඟ තියෙන උණුදිය ගංගාවක් වෙන තපෝදා නදියේ පැම් පහසු කරලා එක සිවුරක් පමණක් ඇතුව ඒ කියන්නේ අන්දනේ පමණක් ඇතුව ඇඟ වියලවමින් අවකාශයේ එලිමහනක ඉන්න අවස්ථාවක් එතකොට අහසේ පැන නැගේ පැන නැගගෙන පහළ වෙච්ච දේවතාවෙක් ඒ ස්වාමින් වහන්සේට උපදේශයක් දෙනවා මා බිකු සම්දිට්ඨිකං කාලිකං හොත්වා සම්දිට්ඨිකං අනුධාවි කිය. මහාන ඔබ මේ ජීවිතේ ප්‍රථම වයසේ භද්‍ර යවුනේ කලුකෙස් සහිතව ඉන්නේ. ඉතී ඒ කාලේ විඳිය යුතු මේ කාම සම්පatti බුද්ධි නොවිඳ මේ මානකම් කරනවා පිළිසිඟා වඩිනවා ඒක නෙවෙයි කරන්න තියෙන්නේ මේ මානසික කාමයේ බුද්ධි විඳපන් මේ අනාගතේ මතු ආත්මේ යහ ප්‍රතිඵලගෙන දෙන්නා වූ මහානකමෙන් කමක් නැහැ. මේ වාබහා ප්‍රතිඵල දෙන්නා වූ කාමසුඛේ විඳපං කියලා ඒ දෙවියන් විසින් අර සමිති ස්වාමීන් වහන්සේට මතක් කිරීමක් කරන උපදේශාත්මකව. නමුත් සමිති ස්වාමීන් වහන්සේ ඒ దేవතාවා කියන තවත් වචනයක් තමයි මේ වටිනා තරුණකම හැමදාම නැහැ තියෙන වෙලාවේදී ඒ කල යුතු දේවල් කරන්න නැතුව කාලය ඉක්මවන්න එපයි කියලා. ඉතින් ඒක කොනක් අල්ලගෙන සමිති ස්වාමීන් වහන්සේ කියනවා කාලය කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මැරෙන වෙලාව කොයි කියලා දන්නේ නැහැ. මම මට කාලේ මුවා වෙලයි තියෙන්නේ. ඒ නිසායි මම මේ කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැති නිසායි වහ වහ මේ මහානකම් කරන්නේ. ඉක්මනට ඒ කටයුතු කරන්න මමත් කටයුතු කරන්නේ ක්ෂණ සම්පත්තිය ඉක්මවන්න නැති වෙන්න තමයි වහ වහ අප්‍රමාදීවයි කටයුතු කරන්නේ කියලා දේවතාවට ප්‍රතිඋත්තර දීලා සරුවචන් වහන්සේගේ උද්ෘතයක් ගිනහර පානවා මේ කාලික වූ දේවසයෙන් සරුවචන් වහන්සේ පෙන්වන්නේ කාමය ඒ කාමය බොහෝ ආදීනව සහිතයි දුක් කරදරගෙන දෙන දෙයක් අසීමිත දුක් කරදරගෙන දෙයක් ඒ වෙනුවට මේ අපි අරසකන ධර්මය සීල වශයෙන් සීල ශික්ෂාව සමාධි වශයෙන් රකින්න සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව එතන එතනම වහා ප්‍රතිඵලගෙන දෙනයි දින දින සුළුයි. නමුත් අරතරන් දුක් පරිදාහ ආදීනව රාශියක් ගෙන දෙන්නේ නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේ කාලිකයේ වශයෙන් හඳුන්වන්නේ කාමසැපයයි සාන්දෘෂ්ටික වශයෙන් එතන එතන ප්‍රතිඵලගෙන දෙන එක වශයෙන් අස්පනා පිට ප්‍රතිඵලගෙන දෙන එක වශයෙන් හඳුන්වන්නේ ධර්මයයි නැත්නම් ත්‍රිවිධ ශික්ෂාවයි කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. මතක් කෙරුවට පස්සේ ඒ దేవතාව ඒ වෙනුවට පොළොවට බැහැලා దేవතාව ස්වාමීන් වහන්සේට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට ඒක තේරෙන්නේ ඒ ධර්මයේ මෙච්චර වහා ප්‍රතිඵල දෙන ගතියක් අස්පනා අපිට ප්‍රතිඵල ගෙන දෙන ගතියක් මට තේරෙන්නේ මට තේරෙන්නේ මට හැංගෙන්නේ මට දැනෙන්නේ ඇහැට කනට දිවට නාසයට කනට විඳින්න පුළුවන් රූප සද්ද ගන්ධ රස ටික විතරයි. ඉතින් ඒක නිසා ඔබ වහන්සේ කියන දේ මට තේරෙන්නේ නැහැ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ටික මම සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් වශයෙන් ඔබතුමාට මතක් කරාට ඒක පිළිබඳව සුලමුල දැනගන්න ඕනේ නම් පටබිද්ගයටලා දැනගන්න ඕන නම් සරුවච්චන් ළඟට ගිහිල්ලා මේ කියපු දේ ඇත්ත නැත්ත විමසන්නේ කියලා. ඒතකොට දේතාව කියනවා ස්වාමීන් වහන්සේ මං වගේ අල්පේ ශාක්‍ය දිවවරුන්ට ਸਰුවචන් වහන්සේ සමීපයට යන්න බෑ. මහේ ශාක්‍ය දිවවරුන් නිතරම අරක් කරගෙන ඉන්නේ. ඒක නිසා මට එවැනි ප්‍රශ්නයක් අහන්න ਸਰුවචන් වහන්සේ සමීපයට යන්න බෑ. ඔබ වහන්සේ මං කෙරේ අනුකම්පා කරලා ਸਰුවචන් වහන්සේට මේ ප්‍රවෘත්තිය මේ කතන්දරය ඉදිරිපත් කළා මං වෙනුවෙන් ඉල්ලීමක් කෙරුවොත් මට ඔබ වහන්සේට කරන දේශනාවක් වශයෙන් ඈතක ඉඳලා අහගෙන ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ සමිද්ද ස්වාමීන් වහන්සේ ඒකට එකඟ වෙලා ਸਰුවචනාංශයේ සමීපයට යනවා. අපි ඊයේ ධර්ම දේශනාවේ මෙතෙක් විස්තර කරලා අපි උත්සාහ කරා අපේ දැනුමේ හැටියට කොහොමද මේ අපි කරන භාවනාවක් සාන්දෘෂ්ටික වෙන්නේ එතන එතන ප්‍රතිඵල දෙන්නේ මේ කාමයේ මොනතරම් ආදීනව සහිතද කියන එක අපි සාකච්ඡා කළා. ඉතින් අද ධර්ම දේශනාවද අපි බලාපොරොත්තු වෙන්නේ ਸਰවචනාංශයේ ඉදිරියට මේ නඩුව ගියාට පස්සේ ඒ කතන්දරේ දෙවෙනි ජවනිකාව. ඉතින් මේ සමිද්ද ස්වාමීන් වහන්සේ ਸਰවචනාංශයේ ඉදිරියට ගිහිලා පත්කඩේලලා තුන් සැරයක් වන්දනා කරනවා එකත් පසව සිට. එකල සඳහන් කරන අවසරයි ස්වාමීන් වහන්සේ මම තපෝදාවනේ පැම් පහසු කරලා එක සිවුරක් වශයෙන් ඇඳගෙන ඉන්නකොට මට මේ దేవතාවෙක් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා මහණ උඹ මේ කාමසපේ බොඳින්න නැතුවයි එහෙ නැත්නම් මෝරච්ච නැති කෙනෙක් වශයෙන් මහානකම් කරන්නේ. උඹ විඳලා නැහැ. කරුණා කරලා මේ ගිහි සැප විඳපන්. විඳලා ඔය කරන්න තියෙන මේ මහානකම් පස්සේ කරපන්. අනේ වටිනා කාලයෙන් ඉක්මවන්න දෙපයි කියලා මට මෙහෙම ප්‍රකාශයක් කරා. මම එතකොට මේ దేవතාවට කිව්වා මට මේ කාලය කියන එක මම දන්නේ නැහැ. ඒක මුවහ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උත්සන්නයි ආසන්නයි කොයිලා මැරෙයි දන්නේ නැහැ කියන එකයි අදහස් කරන්නේ. ඒ නිසා මම ඒ කාමසැපේ වෙනුවෙන් පමා වෙන්නේ නැතුව ජීවිතේ ප්‍රථම යාමේදීම බණ භාවනා කරනවා මහානකම් කරනවා මමත් මේ ලහිලයිය කටයුතු කරන්නේ අනේ කාලය ඉක්ම නොයාවා ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයාවා කියන අදහසයි. ඒතකොට దేవතාව බීමට බහැලා මට මෙහෙම කිව්වා ඔබ ජීවිතේ ප්‍රථම යාමේ භද්‍ර යවුනේ කලු කෙස් සහිතව ඉන්නේ ඔබ කාමසැප විඳලා නැහැ. කාම ක්‍රීඩා කරලා නැහැ. ඒක නිසා මම ඔබතුමාට ආරාධනා කරනවා මේ දීර්ඝකාලීන ප්‍රතිඵල දෙන්නා වූ මේ මහානකම වැත්තක තියලා වහවහ අත්පිට ප්‍රතිඵල දෙන්නා වූ මේ කාමසැපේ විඳින්නයි කියලා. ඒක නිසා මේ කාලිකං හුත්තා සම්දිත්තිකං තන්දිත්තිකං හුත්තා කාලිකං මහානුදාවි කියන ප්‍රකාශයක් කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ එතකොට මම මේ දේවතාවට කිව්වා කාලික වශයෙන් සරුවච්චන්හන්සේ පෙන්ලා තියෙන කාමයයි ඒක පිටිපස්සේ ගියොත් විශාල ආදීනව රාශියක් තියෙනවා දුක් කරදර රාශියක් බහු දුක්ඛා බහු පායාස බොහෝ දුක් කිනදෙන බොහෝ දෙඩවිලි ඇති කරන දෙයක් කාමය ඒ විනෝඩ ධර්මයයි සාන්දෘෂ්ටික අකාලික එහිපස්සික ඕපනයික පච්චත්තං වේජිත අබ්බවිඤ්ඤුයි කියන ಗುಣ තියෙන්නේ මේ ශාසනයේ ධර්මයේ කාලිකයේ පිළිබඳ සරුවචනාංශය ඉච්චරාගේ කරන්නේ කාලිකයේ අතහැරලා කාලිකයේ අබිනිෂ්ක්‍මණය කරලා කාලිකය ගෙවම් කරලා මේ සාන්දෘෂ්ටික ධර්මයට එන්නයි කියලා සරුවචනාංශය කියන්නේ කියලා. එතකොට මේ దేవතාවා ඇවිටිලි කරා මට තේරෙන්නේ නැයි කියලා මම එතකොට ආරාධනා කරා මම මේ කියපේක සරුවචනාංශ ඉදිරියට ආවිලා පිරිසිදු කරගන්න විස්තර දැනගන්න කියලා. ඒතකොට දේවතාවා මට කිව්වා ඒ දේ එතුමට කරගන්න බෑ. මේ තරුවත් යනස කිට්ටු කරන්න බෑ. ප්‍රශ්නයක් අහන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. මහේශාක්‍ය දිවුරුන් නිතරම පිරිවරාගෙන ඉන්න නිසා ඒ නිසා මට කිව්වා ස්වාමීන් වහන්සේ දේවතාව වෙනුවෙන් ප්‍රශ්නයක් අහන්නයි කියලා. ඒ දේවතාවගේ වැඩිපුර විස්තර සඳහා මේ මං කියාපු දේ පිළිබඳව සර්වචන්නාංශගේ සරුවඥ විග්‍රහය දේවාවදාරන්න අවසරයි. එතකොට දේවතාවා ඒ විස්තර අසා ගනීවි කියලා දැන් සම්පූර්ණ අර වෙච්ච සිද්ධිය උසාවියකට ගිහිල්ලා වෙච්ච හැටියෙන් උසාවියට දැනුම් දෙන්න වගේ සමිති ස්වාමීන් වහන්සේ වார்த்தාවක් දෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී සරුවචනාංශේ මේ වෙච්ච manuss ලෝකේ සිදුවෙච්ච මේ නැත්නම් ගිහි ලෝකේ එහෙම නැත්නම් නැත්නම් පෘථග්ජන ලෝකේ සිදුවෙච්ච මේ සිද්ධිය සරුවඥහිම් බලාවදාරලා උන්වහන්සේ සඳහන් කරලා සඳහන් කරනවා සාරවත්ඥ විග්‍රහය අක්කේය සංජිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේයං අපරිඥාතං යෝගමායන්ති මච්චුනෝ මේ අතර සමිදි ස්වාමීන් වහන්සේට නෙවෙයි මේ කියන්නේ සමිදි ස්වාමීන් වහන්සේක පිළිගන්න කෙනෙක් අර දේවතාවට ඇහෙන්නයි කියන්නේ අක්ඛේය සංඤිනෝ සත්තා මේ ලෝකේ ඉන්නා තාක් සත්තු මිනිස්යෝ දෙවියෝ බ්‍රහ්මයෝ ප්‍රකාශිත දැනුමට සීමා වෙලා තියෙනවා අල්ලන්න පුළුවන් පේන අත ගන්න පුළුවන් දේවල් වලට දැනුම සීමා කරගෙන තියෙන්නේ. ඒක පිළිබඳ විතරයි හැඟීමක් තියෙන්නේ. අක්කේය සංජිනෝ සත්තා. අක්කේයස්මින් පතිර. එයා හිතනවා මේ දැනුම එයාට ලොකු නම්බුවක් කියලා. එයා හිතනවා මේක මට පදනම් කරන්න හොඳ දෙයක් මට අසවල් උපාධිය තියෙනවා. මට අසවල් දැනීම තියෙනවා. මට අසවල් ශිල්පේ තියෙනවායි කියලා දැන් මේ ලෝකේ ප්‍රකාශිත දැනුම තහවුරු කරගෙන ඒකේ läගගෙන ඉන්නේ. සංඥාව තියෙන්නේ ප්‍රකාශිත දැනුමට සීමා වෙලා අක්කේය සංජිනෝ අක්කේයස්මින් පතිට්ඨිතා දැන් ප්‍රකාශිත දැනුමේ තහවුරු වෙලා ඉන්නේ අක්කේයන් අක්කේයස් අක්කේයන් අපරිඥාතං එයා දන්නේ නැහැ මේ ප්‍රකාශ වෙලා තියෙන්නේ ලෝකයේ දැනුමින් ඉතාම ඩිංගිත්තයි කියලා දන්නේ ඒ ප්‍රකාශ වෙච්ච දේ මහා ලොකුට සලකගෙන සියල්ල වශයෙන් සලකගෙන කේවල වශයෙන් සලකගෙන ඒකේ läගගෙන ඉන්නේ මේ නිසා මේ මිනිස්යාට මේ මෙවැනි හැඟීම් ඇති කෙනාට මායාවෙන් කවදාකවත් ගැලවුමක් නැහැ. යෝග මායන්ති මච්චුන හැමදාම මායාවේ තුරුරටමයි යදින්නේ. ඉතින් මේක පෘථග්ජන ලෝකයේ පිළිබඳව ලෞකික ඥාන පිළිබඳව sannivedanaya පිළිබඳව තොරතුරු තාක්ෂණය පිළිබඳව සරුවචනාසිකේ විග්‍රහය. අපේ දැනුම, අපේ ව්‍යාකරණ, අපේ sannivedana සියල්ලම දැනට ප්‍රකාශිත දැනුම මත පමණයි තියෙන්නේ. කවුරු හරි මීට කලින් කියපු එකක් එක්කෝ ඒ නිසා ඒ ප්‍රකාශිත දැනුම කියලා කියන්නේ වරක් පාවිච්චි වෙච්ච තුච්ච දෙයක්. රීකන්ඩිෂන් කරපු එකක්. නියම දැනුම ඒ වෙලාවේ වහවහ තන තන උපයන දැනුම අපිට කවදාකවත් විශේෂ ගෝචර නැහැ. අපිට ඒ ඒ වෙලාවේ අස්පනා අපිට ඇති හැටිය දකින්නකොට අපිට ඒ පිළිබඳ හැඟීමක් නැති නිසා අපිට පාළු ගතියක් දැනෙනවා. කම්මැලි ගතියක් දැනෙනවා. නීරස ගතියක් දැනෙනවා. එපා වෙන ගතියක් දැනෙනවා. අපි අර දන්න ප්‍රකාශිත දැනුවත් එක මේක ගැළපෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා මිනිසයා භාවනාදී කටයුතු වලින් මොන්නම විදියකින් හරි ඒ නොදන්න ශේෂ්ත්‍රයට යනකොට අප්‍රකාශිත දැනුමට යනකොට හීන් දාඩිය දානවා. වක්කාර ගති පහල කරනවා. බයක් ඇති කර ගන්නවා. සැකයක් ඇති කර ගන්නවා. ඒ දැනෙන දැනුමට කවදාකවත් ආධාරෝපකාර කරන්නේ අනුග්‍රහ කරන්නේ ඒ විනෝඩ දාන්න දැනුමට ආපහු වෙනවා. දන්න දැනුම කියලා කියන දැනටමත් කෙලසිච්ච දෙයක්. දැනටමත් තුච්ච දෙයක්. දැනටමත් කවදාකවත් මේ මායාවෙන් ගැලවෙන්න, කෙලස් වලින් ගැලවෙන්න පාරක් ඇති එකක් නෙවෙයි. ඒ නිසා අපිට ඕන නම් ඒ දාන දැනුමට කියන්න පුළුවන් චින්තාමය ඥාන කියලා. අපිට කියන්න පුළුවන් නැත්නම් අන්වේ ඥාන කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් තර්ක ඥානයි කියලා. ණය ක්‍රමය කියලා. ඉති මුළු ලෝකේ තියෙන සෑම දැනුමක්ම ওই ණය ක්‍රමයට අනේකක්, චින්තාමය ක්‍රමයට අනේකක්, අනුමානයක්, තර්කයක්. කවදාකවත් එවැනි දෙයක සත්‍යයක් ඇත්තේම නැහැ. නමුත් අද තියෙන සෑම විශ්වවිද්‍යාලයක්ම සෑම දැනුමක්ම සෑම අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්ම සෑම අධ්‍යාපනඥයෙක්ම මේ සෙකන්ඩ් හෑන්ඩ් දැනුමට කලින් වරක් වමාරපු දැනුම අල්ලගෙන තමයි මේ ලෝකේ දැනුම මනින්නේ. ඉතින් ඒකේ ඉඳලා කවදාකවත් ඒ ඒ සමීකරණයක් දිගේ ගිහිල්ලා ඒ ක්‍රමවේදයක් දිගේ ගිහිල්ලා කොච්චර ගෞරව සම්ප්‍රයුක්ත කරත් මායාවෙන් ගැලවිලක් නැහැ. ඉතින් මේක තරවචනාංශේ සම්මත ශිෂ්ට ලෝකෙට කරන අභියෝගයක් වගේ. හැබැයි අභියෝගිකුත් නෙවෙයි මොකද සර්වචනාංශේම අභියෝග කරලා නතර වුණා නම් නාස්තික ප්‍රතික්‍රියාවක් කරපු කෙනෙක් පාටපත් වෙනවා. නාස්තික විවේචනයක් කරපු කෙනෙක්. සර්වචනසේ නාස්තික විවේචනය කරන්නේ සර්වඥ විග්‍රහය දෙන්න හිත හදන්නයි. ඒ නාස්තික විග්‍රහයට පස්සේ තමයි ආස්තික විග්‍රහය දෙන්නේ. ඒ විදිහට ලෝකයේ පිළිබඳව ස්වභාවය ලෝකයට ආව ගතිය ලෝකයට ආව භාවය සරුවත් ඥාණයෙන් පෙන්නලා දේවතාවට සරුවත්ෙන් සඳහන් කරනවා අක්ඛේයේච පරිඥාය ප්‍රකාශිත දැනුම ඊටාම සීමිත දෙයක් බවත් ඒක පිළිබඳව හාත්පසින්ම දැනුමක් තියෙනවා මේ ලෝකයේ මිනිස්සුන්ට දැනගන්න පුළුවන් ඍජුව දැනගන්න පුළුවන් සාක්ෂාත් කරන්න පුළුවන් වලින් දේෙන් ඊටාම ඩිංගිතය ප්‍රකාශ කරන්න පුළුවන්. ඊටාම ඩිංගිතය ප්‍රකාශිත. අන්නේ ප්‍රකාශිත දැනුමේ තියෙන ප්‍රතිශතය දැනගෙන. ප්‍රකාශිතය කියලා කියන්නේ මනුස්ස මනසකට ගෝචර වෙන දේෙන් 100ට එකක් දෙකක් විතරයි. ඒක තමයි මුළු අධ්‍යාපන ලෝකෙම තියෙන්නේ. ඒක තමයි මේ ලෝක මේ ලෝකායත විශේෂම තියෙන්නේ. ඉතින් ඒකට අපි කොච්චර මැරෙනවද අපේ ජීවිතේ හොඳම සුන්දර වයස ගත කරලා තියෙන ඔන්න තුච්ච දැනුම ලබා ගන්න. විශ්වවිද්‍යාලවල ගිහිල්ලා, අධ්‍යාපන ආයතනවල ගිහිල්ලා, ටෙක්නිකල් කොලෙජ් වල ගිහිල්ලා ඔය ගන්න හදන්නේ ඒ කවුරු හරි කාලව අමාරුපු එකක්. ඒ වමාරපු දෙයට ජීවිතේ ඊටාම සුන්දරම, ඊටාමත්ම ඔය దేవතාවා කියන විදිහට භද්‍ර යවවන වයස අපි ගත කරේ අධ්‍යාපනයේට. ඊට පස්සේ ලබාගත් දැනුම සත්ත පහකට ඇති වැඩක් නෙවෙයි. ඒක සේවයේ යොදවලා 60 වෙනකන් හිටියා. 60 වුණාට පස්සේ තමයි තේරෙන්නේ අයියෝ කරගත්ත දෙයක හැටි. මේකටනේ අපේ ජීවිතයේ සුන්දරම වයස ගත වෙලා තියෙන්නේ. 60 වෙනකොට අපි කොච්චර වැරද්දක් කරලා තියෙනවද කියනවනම් ගත කරපු ජීවිතයේ තියෙන වැරදි නිසා භයානක මාරාන්තික රෝගයක් 55 දිනනවා. දැනෙනවා දැන් 55 යනකොට දන්නවා එක්ක මම මැරෙන්නේ heart attack එකකින්. එහෙනම් මට බ්ලඩ් ප්‍රෙෂර් එනවා. එහෙනම් මට දියවැඩිය වෙනවායි කියලා අර ගත කරපු ජීවිතය පිටපොට ගිය ගතිය හැටියට වෘත්තීයමේ වශයෙන් අපේ තියෙන අසමබර ජීවිතය නිසා 55 වෙනකොට මාරාන්තික රෝගේනෝට කියනවා කොම්පැනියෙන් කතා කරලා ආධ්නුවින් කතා කරලා ආයෙත් දැන් පෙන්ෂන් ගන්නයි කියලා. ඊට පස්සේ මේ මිනිස්සු අවලංගු කාසියක් ඊට පස්සේ මාළු මඩමකට පිටත් කරනවා. අර හම්බ කරපු ටික සේරම ඉවරයි. අර රෝගේ නැති කරන්නේ. ඊට පස්සේ කොස්වාලීනියෙක් වගේ වතුර නැති දිය කඩਿੱත්තක් ළඟ ඉන්න ඉතින් නිකටල්ලි තියාගෙන කල්පනා කරනවා නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා. මේ බව දන්නවනම් අවුරුදු 17 18 අපි මේ අධ්‍යාපන සඳහා 17 18ත් නෑ ඊට ඉස්සෙල්ලා අල්ලතයි අවුරුදු 10 දී අල්ලන්න පුළුවන් කියලා කියනවා. අවුරුදු 6 අධ්‍යාපන පටන් ගන්න එකට අවුරුදු 4 4 වෙනි පන්තියට යනකොට මේක අල්ලන්න පුළුවන් කියනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ කිසිසේත්ම තරුණයෙකුට නැත්නම් බාල දැරිවියකට කදාකත් මේ දැනුම දෙනවට කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ සියල්ලම රඳාපවතල තියෙන අධ්‍යාපනයේ මත අධ්‍යාපන තුනත් ඕන දෙයක් කරන්න ඕන. ඒ නිසා සම්පූර්ණ භද්‍ර යවුනේ ගත කරාට කමන්නේ. සම්පූර්ණ වගවල් වතු ඉඩම් වේලම් කරාට කමන්නේ. පහේ ශිෂ්‍යත්ව කොහොම හරි පාස් වෙන්න ඕන. එහෙම නැත්නම් 10 පන්ති විභාගේ පාස් වෙන්න ඕන. කොහොම හරි කරලා බුදල් විකුණගෙන හරි කමන්නේ. විශ්වවිද්‍යාලය යන්න ඕන. එහෙම නැත්නම් ලංකාවේ බැන්නම් පිටරට විශ්වවිද්‍යාලට ඕන තරම් ගන්නවා සල්ලි දීපු ගමන්. ඕන තරම් ගන්න. ඒක ඒව සල්ලි වලට හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් ඇවිල්ලා උපාධිය ආවට පස්සේ ලංකාවේ ඉන්න කට්ටිය මුල්ලේ අර සල්ලි දීපු කට්ටිය ඉස්සරහින් ඉඳ ගන්න. ඉතින් ඊට පස්සේ දිග්ගටෝම තණ්හාව මාන්නේ ditthිය වගුරුවෝ. මේ බව දන්නවනම් ඒ පුංචි වයසේදී ඒ කිසි කෙනෙක් මං හිතන්නේ මේ වගේ තුච්ච පාහර මේ පහත් අධ්‍යාපනයකට මේ ජීවිතේ සුන්දර වයස ගත කරයි කියලා. ඒ නිසා සරුවචන් සඳහන් කළා තියෙනවා යක්ෂයා උඹ දැනගනින් නැත්නම් එතන යක්ඛ කියනවා පාවිච්චි කරන්නේ దేవතාවට යකෝ කියලා අපි කියන්නේ. යකෝ කියන්නේ හරි ලස්සන වචනයක් ඔය වටලවගෙන තිබ්බට. దేవතාවට බුදුහාමුදුර කතාන්නේ යක්ඛ කියන ආමන්ත්‍රණය. යක්ෂය උඹ දැනගන්නවා නම් මේ ප්‍රකාශිත දැනුම කියලා දැනුම කියලා කියන්නේ විටකට ගන්න හුණු ටික තරම්වත් වටින එකක් නෙවෙයි. මාළුකට දාන ලුණු ටික තරම්වත් වටින එකක් නෙවෙයි. ඒක උඹ දන්නවනම් නැත්තම් අක්ඛේයාතම් පරිඤ්ඤා අක්ඛේයම් පරිඤ්ඤාතම් අක්ඛාතරං නමඤ්ඤති. එහෙමනම් ඒ කෙනා මම දැනුම ඇති කෙනෙක්. මම මෙච්චර දැනුම තියනයි කියලා මම ආයනයට ඒ දැනුම ගාව ගන්නෑ. දැනුම මම ආයනයට හේතු කරගන්නෙත් නෑ. මම දැනුම ඇත්තෙක්. එහෙම නැත්නම් මම දන්නවා. මගේ මේ දැනුම කියලා කවදාකවත් අර තුච්ච දේ ඔලුව උඩ තියාගන්නේ දැනුමේ තියෙන වාල්කම දන්නවා. දැනුමේ තියෙන තමන්ගේ නිහින කරන ගතිය දන්නවනම් ඒ නම්බුකාරය ඔලුවට ගන්නෑ. අක්ඛාතරං මේ මට මගේ මේ මගේ ඔරිජිනල් දැනුමේ මම මේ කතා කරන්නේ මම දන්න ඕන් දැනගනින් ඔබ දැනගනින් කියලා කාටවත් ගහපා දෙන්න යන්නේ මේ දැනුම කියන එකේ ලෞකික දැනුම කියන එකේ තියෙන පහත් తත්වේ දන්නවනම් ඒක නිසා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ලෞකික දැනුම කියලා කියන්නේ ප්‍රකාශිත කොටස පමණයි නමුත් අප්‍රකාශිත කොටස විශාලයි අපි නොදන්න ප්‍රදේශය ඉතාමත්ම විශාලයි අපි කවදාකවත් මේ පැත්තට ටෝච් එකක් ගහලා බලන්නේ නැහැ මොකද ටෝච් එක ගහලා බලපු ගමන් අපිට පහත්කමක් ඇති වෙනවා අනේ අපි නොදන්න ප්‍රමාණය වැඩිනේ දන්න ප්‍රමාණය අඩුයිනේ ඒ නිසා දන්න ප්‍රමාණය වොප්නම් නම්වා ඒකම ආලවට්ටම් කර කර ඒකම පෙන්න පෙන්න ඒකම කියාපපා ඒකම අන්ධහරපපා ජීවත් වෙන ලෝකයේ සරුවචන සඳහන් කළ තියෙනවා යම් කිසි කෙනෙක් මේ ප්‍රකාශිත දැනුම කියලා ගන්න මගේ තුච්ච දෙයක් බව දන්නවනම් ඒක න කවදාකවත් මම දැනුමැත් එක් කියලා කියන්නේ නැහැ. සරුවචන වහන්සේලා කෙනෙක් වගේත් එක්ක බලනකොට අපිට මොන දැනුමක්ද තියෙන්නේ? ඒ නිසා හොඳට ඕම තමන්ගේ තාරාතිරම දැනගන්නවා. අන්න එහෙම කෙනා තඤ්ඤිතස්ස නොහෝති. ඒ නිසා ඒ කෙනා මම මේ දේ දාන්නවා. මම මේ දේට දක්ෂයි. මම කියන දේ අහපන් කියලා කාටවත් ගහපා දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි යම් කෙසේ කෙනෙකුට එවැනි දැනුමක් ඒ කියන්නේ සරුවච්චන් වහන්සේ දන්න දේ අනුව ශ්‍රාවක භාවයෙන් තමන් නොදන්න බව දන්න කෙනා මොනව කිව්වත් ඒ දේ අල්ලන තව කෙනෙක් එයාට ගහපා දෙන්න එන්නෙත් නැහැ මොකද එයා කවදාකවත් අඟ උස්සන්න යන්නේ නැහැ පුළුවන් කාරකම් කියන්නේ යන්නේ. එයා කියනවා නම් කියන්නේ අසවල් පොතේ සරුවචනාංශ මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඒක නිසා මම නෙවෙයි මේ කියන්නේ කියලායි කියන නිසා කාටවත් එහෙම කියන කෙනත් එක්ක රණ්ඩු කරන්න බෑ. නඩු දාන්න බෑ. එයා කියනවා මම කියන්නේ සරුවචනාංශ කියපු දේ. දැන් මේ ස්වාමින් වහන්සේ මේ దేవතාවට කියනවා මම මේ සන්දුෂ්ටිකය වෙන්න අතහැරලා කාලිකේ පස්සේ දුවනා නෙවෙයි මම කාලිකේ අතහැරලා සාන්දෘෂ්ටිකත්වයේ මත දුවගෙන යනවා කියනකොට ඒ దేవතාව අහනවා මොකද්ද ඒක කියන මන් දන්නේ නැහැ. සරුවචනාංශේ දන්නවා. ඔබ වහන්සේ ඔබතුමාට ඕන සරුවචනාංශ ළඟට ගිහිල්ලා මං කියපු දේ ඇත්ත නැත්ත දැනගන්න. එතකොට මේ దేవතාව කියනවා අනේ මට යආගන්න බෑ. මට ඒ ඒ රාජ උෂ්ණ ගදිනවා මට. ආයෙනම් මම ගිහිල්ලා සරුවචනාංශ කියන්නම් කියවම සරුවචනාංශ කියන්නේ මොකද්ද? මේ ලෝකේ ඉන්න ඔක්කොමලා මම දැනුවත් කියන්න ආසයි. මම මේ ශේෂ්ත්‍රයේ විශේෂඥයි කියන්න ආසයි. පාරගු කියන්න ආසයි. ඒ කියන කෙනා ඒකෙම පිහිටනවා. එයාට කවදාකවත් වෙන භාවනාවක් කරගන්න වෙලාවක් නැහැ. සමාජ සේවයක් කරගන්න වෙලාවක් නැහැ. මොනවත් කරන්න වෙලාවක් මොකද තමන් විශේෂණය කරපු ඒ ශාස්ත්‍රයේ ලද්දා ඉඳලා මැරෙනකම්ම ඉඳලා වටපිට බලන්න වෙලාවක් නැහැ. ඒක පිළිබඳ නොදැනුවත්කම නිසා අර පටු තීරේ ගමන් කරලා කෙලස් රැස් කරලා මාර පාක්ෂික වෙලා සංසාරයක් වඩනවා. ගොඩ ගන්න බැරි කක්ක ගොඩක වැටෙනවා. ඒ වෙනකොට යම් කිසි දන්නවන දන්නවන මම ශේෂ්ඨයක දක්ෂ වෙන්න පුළුවන්. නමුත් ඒක ලෝක දැනුමකින් බලනකොට ਸਰුවඥ දැනුමත් එක්ක බලනකොට බොහෝම ඩිංගිත්තයි. ඒ නිසා ධර්මවචනාංශයේ ඉස්සරහ පිට මම අනේ මමත් මේ ශේෂ්ඨයේ දක්ෂයි කියලා කිව්වොත් ඒක ඇත්තටම කියනවා ਸਰුවචනාංශර කරන නිග්‍රහය. එලකු සංජීන කාලේ මට මතකයි ඔය කොහෙදෝ යන හාමුදුර කෙනෙක් නැති වෙලා ඒ හාමුදුරන්ගේ ආදාහන උත්සවයේට මේ ගිය කැපකාරයෙක් කිව්වා හෙලිකොප්ටරෙන් ඇවිල්ලා සමන් මල් පිච්ච දැම්මයි කියලා. ඊට පස්සේ ලංකාවේ ඉන්න වැදගත් හාමුදුරුවෝ ඇවිල්ලා පැය ගණන් ಗುಣ ප්‍රකාශ කරයි කියලා. අර හාමුදුරුවනේ ඒක ලොකු chance උඩුබැලිය අතට වාඩි වෙලා කියනවා එහෙම අසීමිත ಗುಣ ප්‍රකාශ කරන්න පුළුවන් එක උත්තරමයි ලෝකේ ඉන්න බුදුහාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරෝ ඉඳද්දී වෙන කෙනෙකුගේ අසීමිත ගුණ ප්‍රකාශ කිරීම බුදුහාමුදුරණ කරන නිග්‍රහයක්. දුවට මතක තියාගන්න. අසීමිත ගුණ ලබන්න පුළුවන්, පූජා ලබන්න පුළුවන්, පූජාර්හ. අරහත් උත්තමයන් වහන්සේ සරුවචනන්සේ පමණයි. ඒතියෙදී අපි වෙන කෙනෙකුට පුදනවා නම් වෙන කෙනෙකුගේ ගුණ ගායනා කරනවා නම් අසීමිතව ඒතකොට සරුවචන් වහන්සේට නිග්‍රහ වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපිත් මම වශයෙන් අපි වශයෙන් අපි යම් ප්‍රමාණයක් සාමාන්‍ය ලෝකයට වැඩිය අපි අධ්‍යාපනයෙන් ඉස්සරහට ඇවිල්ලා ඇති ආර්ථික වශයෙන් යම් ප්‍රමාණයට ඉදිරියට ඇවිල්ලා ඇති දේශපාලන වශයෙන් යම් ප්‍රමාණයට ඉදලා ඇති මේ සේරම අවනම්බු විලිලැජ්ජා නැති කරුණු ලැජ්ජ විය යුතු දේවල් බුද්ධ බුද්ධ ඥානයත් එක්ක බැහැ නිසා කවදාකවත් ඒක මම දන්නවා මම ඒක දන්නවා කිව්වනම් ඒ මතින්ම පේනවා මේ මාස ලෝක විශ්ය කියන එකේ කොච්චර කොච්චර නොදැනුවත්ද කියලා කොච්චර අවිද්‍යාවකද ඉන්නේ කොච්චර අන්ධකාරයකද ඉන්නේ කියලා ඒ නිසා ඒ මිනිස්සයා කවදාකවත් කියන දේ ਸਰුවචනාංශට ගෞරව කරන්නේ නැතුව කතා කරන්නේ මෙන්න මෙහෙම ਸਰුවචනාංශේ මේ વિષය සම්බන්ධයෙන් අන්න අතන කියලා තියෙනවා කියන මිසක් මම ඕක ගැන දන්න මම මෙහෙමයි කියන්නේ කියලා ඒ ਸਰුවචන વિષය නෛර්යානික සද්ධර්මය වමතින් අල්ලන්නේ නැහැ අල්ලනවා නම් අල්ලන්නේ දෝතිම්මයි ਸਰුවචනාංශට තැන තියලා එහෙම කිව්වොත් සරුවචනංශය සඳහන් කරනවා මේක සරුවචනංශ මෙහෙම මේ පොතේ අහවල් තැන කියලා තිනවා ඔබතුමත් කැමති නම් බලන්න කියලා එහෙම කිව්වයි කියලා කවදාකවත් එම් ප්‍රකාශ කරන එකට සමාජයේ දොස් දෙන්නේ නැහැ. මොකද තමන්ගේ දැනුමක් නෙවෙයිනේ. ඒ දෙන්නේ අසවල් තන අසවල් කියලා තියෙනවා. ඉන්න එහෙම තියෙන தත්වයක් ගැන යක්ෂයෝ උඹ දන්නවද කියලා බුදුහාමුදුර අහනවා අර దేవතාවාගේ. ප්‍රකාශිත දැනුම කියලා කියන්නේ මේ හුණු විටත් තරම්වත් ගන්න දෙයක් නෙවෙයි. ඕක පිළිබඳ කවුරක්වත් අයිතිවාසිකම් කතා කරන්නේත් නැහැ. එයා කතා කරනවා නම් දන්න මූලික ප්‍රභවයට ගරු කරලයි කතා කරන්නේ. සියලු දැනුමේ මූල ਸਰුවචන් වහන්සේ. ਸਰුවචන් වහන්සේ මෙන්න මේ විශේෂ සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කියලා තියනවා කියනවා. එහෙම මිස එයා ගහපා දෙන්න යන්නෙත් නෑ. එතකොට කවුරුත් ඇවිල්ලා එයාට ගහපා දෙන්න යන්නෙත් නෑ. මොකද එයා කියන්නේ බුදුහාමර කියපු දේ. අන්න ඒ தത്വයේ තියෙන දෙයක් ගැන උඹ කවදාද අහලා තියෙනවද? ඔබ කවදාද හිතලා තියනවද කියලා. එතකොට ඒ යක්ෂයා කියනවා යක්ෂය කියන්නේ එතන దేవතාව. దేవතාව කියනවා මං කවදාකවත් එහෙම දෙයක් දන්නේ නැහැ කියලා. බුදුජානක කියන්නේ උඹ ඔය කියන්නේ මේ හාමුදුරුවන්ට කරුණාවෙන් තමයි. නමුත් උඹ මේ තාම පටු දැනුමක් ඇත්කන උඹ කියනවා මේ කාමේ තාමත්ම වහා ප්‍රතිඵලගෙන දෙන දෙයක්. පැවිද්ද කියන්නේ මහානකම කියලා කියන්නේ භාවනා කියලා කියන්නේ ගෝ කල්යන එකක්. මේ කල්යන දෙයට ඔච්චර මහන්සි වෙන්න එපා. ඔක පැත්තක දාලා කාමේ බුද්ධි විඳපන් කියලා කියන්නේ උඹ දන්නවයි කියලා හිතාගන්න. මේ దేవතාවට කතා කරන මිනිස්සෙක්. බුදුරජාණන් චත්‍රම දේවාති දේවයි. බ්‍රහ්මාති බ්‍රහ්මයි. දේවයාට කතා කරලා කියනවා උඹත් දන්නවයි කියලා හිතනවා උඹ දැනගනින්. ඒකම උඹේ තකතිරකම. ඔබ දන්නේ නැති බව දැනගන්න නම් මිනිස්සයා කියන සතා, දෙවියා කියන සතා, බ්‍රහ්මයා කියන සතා අක්ඛේ අක්ඛාතාරෝ අක්ඛය සංජිනෝ ප්‍රකාශිත දැනටමත් හෙලි කරන ලද කරුණු පිළිබඳ විතරයි හැඟීමක් ඉනින් එහාට ඒගොල්ලෝ හිතන්නෙත් නෑ යන්නත් බෑ ගියොත් සහලවනවා ගියොත් බය වෙනවා ගියොත් සැක කරනවා ආයෙත් දුවගෙන යනවා දන්න දෙයට දන්න යකා හොඳයි නොදන්න යකාට කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා ඒ නිසා අපි හැම වෙලාවෙම දන්න ශේෂ්ඨයේ පෙන් කෙලිනවා කවදාකවත් නොදන්න ශේෂ්ඨ වලට යන්න බෑ මේකයි හැට පිරිච්චාම වෙනදී තරුණ තරුණියෝ එහෙම නැහැ ඒගොල්ලෝ හරි කැමති ඕනම ශේෂ්ඨයකට යන්න. දැන් 60 පිරිච්ච කට්ටිය තරුණ තරුණයන්ට යන්න දෙන්නෙත් නැහැ. ඉර කරලා කියනවා එහෙම සෙල්ලම් කරන්න යන්න බෑ. උඹලා කලවයස ආවම කරගන්න දෙයක් කරපල්ලා. අපිත් එක්ක ඉන්නකොට මෙන්න මේ සීමාව ඇතුලේ හිටපල්ලා කියලා. මේකෙදි මම මේ ආගම්වාදයක් ඇදලා ගන්න එකක් නෙවෙයි. මට ඇහිච්ච වචනයක් මම මේ කියන්නේ. ඕගොල්ලෝ ඉන්න පරිසරවල ඉන්නවනම් බලන්න මුස්ලිම් ගෑනු දරුවෝ ගැන. මුස්ලිම් ගෑනු දරුවෝ වැඩිවියපත් වෙනකන් නිතරම වීදියේ සෙල්ලම් කරනවා කොල්ලොත් එක්ක බෝල ගහනවා සෙල්ලම් කරනවා හැම තැනම නටනවා අපේ සිංහල කෙල්ලෙක් ලොකු නාම ගෙට ගන්නවට වැඩිය ඉතාමත්ම තද ගෙට ගැනීමක් කරනවා මුස්ලිම් ගෑනු ළමයි එළියට එන්න දෙන්නේ නැහැ පිරිමියෙක් දකින්න දෙන්නේ නැහැ මොට්ටක් කිලිය දානවා පල්ලියට යන්න දෙන්නේ නැහැ මෙන්න මේ නිසා මං දන්න මුස්ලිම් යාළුවෙක් කිව්වා එයාගේ සහෝදරියෝ තුන් දෙනෙකුට වැඩිවියපත් වීම සමගම පිස්සු ඇදුණයි කිය. අර සෙල්ලම් කරන්න යන්න දෙන කුටු කරලා හිර කරලා දෙමව්පියන්ගේ අර ගැටේ ගැහුවට පස්සේ දෙමව්පියෝ කැමැති පුද්ගලයා බඳින්න ඕනේ නැත්නම් ගල් ගහලා මරනවා. මේක හිරවොච්ච ගමන් අර ලස්සන සෙල්ලක්කාර වයසේදී ඒකට කියන්නේ ක්‍රීඩා දශකය කියලා. ඔය 10 ඉඳලා 20 දක්වා වයසට බුදුහාමුදුරු දීලා තියෙන ක්‍රීඩා දශකය. ඔය ක්‍රීඩා දශකය තමයි කෙල්ලෙක් වැඩි වියපත් වෙන්නේ. කෙල්ලෙක් වැඩි වියපත් වෙච්ච ගමන් ගෙට ගත්තට පස්සේ කොච්චර සැරට ගෙට ගන්නවද කියනවනම් පිරිමියෙක් දකින්න දෙන්නේ නැහැ. ඇස් දෙකෙන් පිරිමියෙක් දිහා බැලුවොත් වැරද්දක්. දැන් අපේ මේ ලංකාව වගේ රටවලත් ඒ සාලියා නීතිය ක්‍රියාත්මක වෙන නිසා ඒකට මොට්ටක් කියලා දානවා. නියම ක්‍රමය යනවා නම් එක සැරයකට එක ඇහි අරින්න පුළුවන්. එක ඇහක් කරලා ඒකෙන් බලන්න ඕනේ ලෝකේ. අනික හරි ඔක්කොම වහගෙන ඉන්න ඕනේ. මොකද ස්ත්‍රීගේ ස්ත්‍රී ලක්ෂණ පිරිමියෙකුට පෙන්න තහනම් පිරිමි ගෑනු කෙනෙක් පුරුෂයෙක් දිහා ඇස් දෙකෙන් බලන්න තහනම්. ඒ තරම් හිර කරාට පස්සේ ස්ත්‍රී තරුණ වයසේ ඉන්න මුස්ලිම් ගෑන් ළමයි බොහෝ දෙනෙකුට පිස්සු හැදෙනවා. ඔය සෙල්ලමෙන් 150කට ලංකාවෙත් වෙනවා. ලංකාවෙත් වැඩි වියපත් වෙච්ච ගමන් හිර කරනවා මොකද මේ සෙල්ලක්කාරකමත් එක්ක තරුණියක් රකින්න ලේසි නෑ. ඒ නිසා මේ තරුණියගේ තියෙන මේ විමසුන් නුවණට එහෙම නැත්නම් සෙල්ලක්කාරකමට පොරෝ පාරක් වදින්නේ මේ පවතින ලිංගික පරුස ප්‍රධාන සමාජ පද්ධතිය නිසා. තරුවචනන්සේ මේක මේ කඩන්න හදනවා. අර මේ නෙවෙයි මතක් කරන්න හදන්නේ. ඒ සෙල්ලක්කාර තරුණ ජීවිතයක තියෙන නොදන්නා ශේෂ්ඨය හොයන්න යන ගතිය වයසට යන්න යන්න 40 පැනපු ගමන් මෙට්ටහි වෙලා යනවා. කවදාකවත් කැමති නැහැ. Taman ඉන්න ශේෂ්ඨින් පිටතට ඩිංගිත්තක්වත් යන්න කැමති නැහැ. අර පුරුදු තාලෙට සනසඳ උදේ පටන් ගත්තාම ඉරිදා හැන්ද වෙනකන් එකම චක්‍ර කරකවෙන්නේ. එකම දිනචරියාව තමයි යන්නේ සතියක් වැඩ කරනවා ඊට පස්සේ ආයෙ සතියක් වෙනවා ඊට පස්සේ ආයෙ සතියක් වෙනවා දිගටම යනවා හරියට මේ මාස තුනට කපන්න හදන කුකුල් පැටියෙක් කූඩු ඇතුළට දැම්මා වගේ විශේෂයෙන් මතක තියාගන්න නගරබද ජීවත් වෙන වැඩිහිටි ජනතාවට වෙලා තියෙන දේ ඒගොල්ල හදාගත්ත රාමුව ඇතුළේ මේ හිර වෙලා පොඩ්ඩක්වත් එළියට යන්න බෑ. ඒක නිසා මේ අක්ඛේය සංජිනෝ සත්තා ඊටාමත් වටිනවා අපි මේ ජීවත් වෙන මේ sannivedana යුගයට information technology එකක් අද තියෙන්නේ. තිබුණට එන්නේ එන්නේ එන්නේ මිනිස්සු ඒ දන්න පුංචි දැනුමට හිර වෙලා ඒකම ලොකුම දේ කියලා හිතාගෙන ඒකම කාමයක් පාටපත් කරගෙන කවදාකවත් බණක් භාවනාවක් කරන්න පන්සලකට යන්න ගුණෝතේ සිල්ලතේ කැසුරු කරන්න ඇති දේ ඇති හැටියට දකින්න ඉවුව නිකන් ගූඪ ධර්ම කරගෙන গুপ্ত ධර්ම කරගෙන ඒක නිසා කවදාකවත් එයාට මේ අක්ඛාතාරේ අක්ඛාරම් අක්ඛා අක්කේයම් පරිඥාය මේ අපි දන්නවයි කියන දැනුම කොච්චර හුණු බිජ්ජත් තරම්වත් වටන දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න මරණ මොහොතේ ඉන්නවා. මරණ මොහොතේදී මේ දැනුමෙන් එක හත පහක වැඩක් නැහැ. ඉන්නකන් තමයි මේ සේරම මැරෙනකොට ඔක්කොම නිකම්ම නිකම් මැරෙනවා. මුත් මැරෙන මරණ මොහොතේ ඉන්න මේ පැත්ත දිහා බලන්න බෑ මොකද අපිට මරණය අමතක වෙලා තියෙන්නේ. ඉතින් දෙයියන් මේ කියනකොට දෙයියන් තේරෙන්නේ නැහැ කියන එක නම් තේරෙනවා. මොකද දෙයියෝනේ නිතරම තමනුත් ඉන්න දන්න කෙනෙක් කියලා හිතාන දිවි ලෝකෙට ගියයි කියලා කියන්නේ ලොකු ළඟාවීමක් නේ ඊට පස්සේ මිනිස්සයාටත් ඇවිල්ලා උපදෙස් දෙනවා. ඕහම කරලා හරියන්නේ නැහැ. ওই වයසේදී මේ කාමභෝගී වයන් මේ දර්ශන කාමයේ ඇති කරගනින්, ශවණ කාමයේ ඇති කරගනින්, සමුල්ලේපනයේ ඇති කරගනින්, සංසර්ගයේ ඇති කරගනින්, සංගණිකාවට වැටියන් නැත්තම් මොකද්ද මේ ජීවිතේ සෝෂල් වෙන්නේ නැද්ද? එහෙම වුනේ නැතුව මොකද්ද මේ ජීවිතේ කියලා කියන්නේ විසර දෙක් වාගේ. ඒකට ඩොක්කක් තමයි සරුවචන සාන්නේ උඹ දන්නවයි කියලා උඹ හිතාන හිටියට උඹ දන්නේ දැනට මිනිස්සු දන්න ඉන්ද්‍රිය ගෝචර අහුවෙන හරිය විතරයි නමුත් ඉන්ද්‍රිය ගෝචර අහුවෙන හරිය කවදාකවත් සත්‍ය නෑ සත්‍යයට යන්නත් බෑ ඉන්ද්‍රිය ගෝචර දේ පහු කරන්නේ නැතුව ඒක තමයි මහාව තදබල ප්‍රහේලිකාව ඒ නිසා අපි හැම ශිල්පයක්ම ඉගෙන ගන්න ඕන හැම භාෂාවක්ම ඉගෙන ගන්න ඕන හැම දැනුමක්ම ලබන්නේ ඒකල එක තුච්ච කරලා පැත්තකට දාන්න අපි ලබාගත දේ ඔළුවට තියාගත්තොත් ඒ දැනුමටම යට වෙලා ඒකට වාල් වෙලා ඒකට පහඳලා මැරලා යනවා. ඒක නිසායි සරුවචනාංශයේ පස්ම බැලුම් බලනකොට උසස්ම කුලෙ ඉපදිලා කුල බේදේ ඕනේ නැහැ කියලා කිව්වා. උන්වහන්සේ පහත් කුලයක ඉපදිලා වසලෙක් වෙලා කිව්වනම් කුල බේදේ ඕනේ නැහැ කියලා මොකද වෙන්නේ? අයහාට තත්ත්වයක් ගන්න එයා නිකන් කුල බේදේ වාසියට හරවගත්තයි කියලා. සියල්ලම ලබනවා. එළ උදේ හෙලන කෙලපිඩක් වගේ පැත්තකට දානවා. ඉතින් ඒක ලහනවා අර దేవතාවගෙන් దేవතාවා යක්ෂය. ඔබ කවදාහරි දැකලා තියෙනවද මේ ඥානීය කියන එක හත්පසින් පිරිහිඳලා දකපු කෙනෙක් දැකලා තියෙනවද? ඥානෙට අයිතිවාසිකම් නොකියන එකෙක් දැකලා තියෙනවද? යම් කිසි කෙනෙක් යමක් කියපුවාම කාටවත් gadu ගන්නේ නැතුව ධර්මයක් විදිහට කතා කරන්න පුළුවන් මිනිහෙක් දැකලා තියෙනවද? යමෙක් යමක් කියපුවාම පිට කෙනෙක් ඇවිල්ලා යාට දොස් නොකියන විදිහට වචන කතා කරන කෙනෙක් දැකලා තියෙනවද? දන්නවනම් කියපන් කියන කවුරුත් නැහැ. එනිසා ඒ යක්ෂයා කියනවා මට එහෙම තේරෙන්නේ නැහැ කියලා. අපි ගිය පාර වැඩ බිඳුවේදී ඔතෙන්ට යනකම් භාවනාවේ සමිධි සූත්‍රයේ අපි සම්බන්ධ කරා. එනිසා අපි මේ සමිධි සූත්‍රයේ දෙවෙනි වතාවට එහෙම නැත්නම් කියන දෙවෙනි වැඩමුළුවට සම්බන්ධ කරනකොට මේ නොදන්නවා තේරුනේ නැහැ කියපු මේ දේවතාවට බුදුරජාණන්සේ මේ කියපු එකම වෙනස් ආකාරයකින් එහෙම නැත්නම් වෙනස් දේශනා විලාසකින් ඉදිරිපත් කරනවා සරුවචනංශ කියනවා සමෝ විශේෂී අතවාන් හීනෝ මේ ලෝකයේ මිනිස්සු අතර මෛත්‍රික සමසම කෙනෙක් ඉන්නවා විශේෂ කෙනෙක් ඉන්නවා මට උසස් කෙනෙක් ඉන්නවා නැත්නම් මට වැඩි නිහින කෙනෙක් ඉන්නවා කියලා හැම වෙලාවෙම තාරාතිරම් තියෙනවා දේශපාලන පන්ති තියෙනවා ආර්ථික පන්ති තියෙනවා සමාජීය පන්ති තියෙනවා සමෝ විශේෂී නිහිනෝ ඒ වගේම ඉන්නවා යෝ මඤ්ඤති සෝ විවදේත විවදේත සෝ යම් කිසි කෙනෙක් හිතනවා නම් මෙයා මගේ සමයි එමෙතන් තව කෙනෙක් මට වැඩිය පහත් මට වැඩිය උසස් කියලා ඒ එහෙම හිතන මිනිස්සේ හැමදාම තර්කෙමයි ඉන්නේ යා ඔප්පු කරලා පෙන්වන්න හදනවා බොහොම උසස් කෙනෙක් එක මම සමයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා සම කෙනෙක් තමත් එක්ක ඉන්න කෙනා මම තමට නිහිනයි කියලා පෙන්වන්න හදනවා හැම කෙනාම Tamanට වැඩිය පහත් කියලා පෙන්වන්න හැම වෙලාවෙම කතා කරන කතාව ගහපාදීම. යම් කෙනෙක් මේ නිහිනය, සමය, විශේෂයේ කියන සමාජතරාතිරම් පිළිබඳව හැඟීමක් තියෙනවා නම් ඒ මනුස්සයාගේ කට කෙටේරියක් වාගේ. හැම වෙලාවෙම Tamanගේ මට්ටම හුවා දැක්වීම සඳහා විවදේතසෝ විවදේතේන ඒ ඒ ඒ මාන්නේ හරහා එයා කරන හැම කතාවකම තියෙන්නේ ගහපාදීමක් ඔබ දැනගනි මම මෙහෙමයි. මට ඔහොම කතා කරන්න දෙන්න එපා. මමත් අසවලා කියලා හැම වෙලාවෙම එහෙම කෙනා අර මාන්නේ තියෙන කෙනා හැම වෙලාවෙම කෙනහෙන වචන කැපිලා යන වචන දෙහියට පෙන වචන නිතරම කතා කරනවා විවදේසෝ තීසු විදහසු අවිකම්පමානෝ ඒ වෙනුවට යම් කිසි හිතියෙක් හිටියොත් කෙනෙක් හිතුවොත් අපි ඔක්කොම මිනිස්සයෝ මේ මිනිස්යන් අතර මේ උසස් සම පහත් කියලා කියන්නේ හිතට වැටිච්ච පිළිකාවක් ඉපදුනාට පස්සේ ඇතිවෙච්ච ලෙඩක් ඒ වෙනස අතර වෙනසක් නොතකන කෙනෙක් පහත්කම හෝ සමකම හෝ උසස්කම පිළිබඳව අවිකම්පමානයක පිළිබඳව මහා ලොකට ගණන් ගන්න නැති ඔක්කොම සමානයි ඔක්කොගෙම තියෙන මනුස්සකම අතින් සමානයි කියෝ සමෝ විශෝෂ විශේෂ සමෝ විශේෂීසි න තස්ස හෝති ඔහුට එතකොට මෙයාට මම සමයි මෙයාට මම පහත් මෙයාට මම උසස් කියලා ගාණක් නැහැ ගංගා නංගගක තියෙන වැලි තලාවක තියෙන වැලි යටයක් ගත්තොත් ඒ වැලි යටියට ළඟ තියෙන වැලි යටේ සමානයි ඒ වැලි යටේ අරකට වැඩිය ලොකුයි කියන්න හෝ වෙනසයි කියන්න හෝ කැපිපේන දෙයක් නැහැ සම වැලි තලාවක කිල කෝටි ගණන් වැලි තියෙන වැලි තලාවක මමත් වැලි යටයක් විතරයි ආන් ඒ විදිහට කවුරු හරි එහෙම ගත කරනවනම් සචේ විජානාසි වදෙහි යක්ක බුදුරජාණන් කියන ඔබ දැකලා තියෙනවද මේ මේ මාන්නක්කාරකම් වලින් මම උසස් මම පහත් මම සමයි කියන මේ ලෝකයේ ඒ පන්ති ભેදේ ගැන තැකීමක් නොකරන සියල්ලන්ටම සමසේ සලකන කෙනෙක් ගැන ඔබ දැකලා තියෙනවද කියලා. එතකොටත් මේ దేవතාවා හොල්මන් වෙලා හිටිනවා මොකද අපි අධ්‍යාපනයත් ගන්නෙ කුලෙත් ගන්නෙ තරුණකමත් ගන්නෙ අනුන්ට වැඩිය කැපිපේන්නයි. අඩු ගාණ කියන මේ භාවනාවත් ගන්න ඒකටයි. භාවනාවත් ගන්න මම අනිකට වැඩිය භාවනා කරලා තියෙනවා කියන්නේ. සිල්වන්ත වෙන්නේ අනිකට සිල්වන්ත නැහැ අපේ පවුල සිල්වන්ත නැහැ මම සිල්වන්තයි කියන්නේ. නැත්නම් අපේ මහත්තයා සිල්වන්ත නැහැ මම සිල්වන්තයි කියන්නේ. gederදිත් දෙන්න බැඳලා අවුරුදු 40ක් විතර තාම හුවා දක්කලා ඉවරයක් නැහැ. මේ ළඟදී එක්කෙනෙක් මට කියනවා ඒ මහත්තයා කාර් එකක් කරා යනවා. නෝන මහත්තයා ඉස්සරහ සීට් එකේ ඉන්නවා. මේ කියන එක නම් පිටිපස්සේ සීට් එකේ. ඉතින් යනකොට 3 wheeler එකක් ඇවිල්ලා හැප්පුණාලු. 3 wheeler කාර්යදේ වැරද්ද. ඊට පස්සේ මේ මහත්තයා බැලලා කිව්වලු ඔබ දැනගනින් මම මේ බොහොම පවුලක් නඩත්තු කරන මිනිහෙක් වාහනයක් තියෙන මිනිහෙක් නම්බුකාර මිනිහෙක් මගේ වාහනේ ඔබ හැප්පුවා. මම ඔබ පොලිසියට ගියේ. ඔබට නඩුවක් දාන්න. ඔබ ඇතේ වැරදි ඊට පස්සේ අනවශ්‍ය කළා අනේ මහත්තයෝ කතාව ඇත්ත. මම මේ ආන්ත මේකේ හම්බ කරන කන මිනිස්සුක මට පොලිසියට යන්නත් බෑ මහත්තයට වෙච්චි හානියක් තියෙනවා මට කියන්න අනේ මහත්තයෝ මට යෙදෙන්න වෙලාවක් නෑ මම යතේ වැරද්ද කියලා. එහෙම බෑ. රටේ නීතියක් තියෙනවා. උඹ පොලිසියට යන්න එන්න ඕන. මට උඹ දඩුව ඕනේ නෑ. හැබැයි උඹ පොලිසිය නීතියට හසු කරන්න. උඹ නීති ඉදිරියට ගෙනියන්න. අර මනුස්සයා දහ පොලේ වඳිනවලු. අනේ මට මේ මම වැරද්ද මගේ ඇතේ මහත්තයා කියන දෙයක් කරන්නම්. මේ අපි නඩුව විශ්සගම් කියලා. ඒ ඔක්කොම තේදි පොලිසියට ගියාලු අර පිටිපස්සේ සීට් එකේ එක්කනා කියනවා මට මේ වැඩේ කරේ මේ නෝනට පෙන්නන්නලු මේ. මමත් මොකද හොඳ පුරවැසියෙක් කියලා. බැඳලා අවුරුදු ගාණක් ගිහලා මේ තාමත් තාමත් නෝනට පෙන්නලා ඉවර නැහැ. මමත් වැඩකාරයෙක් කියලා. ඒ මොකද්ද ওই විවාහය ඇති වැඩේ? ඒකත් ගන්නේ මේ මම නීති ක්‍රියාත්මක කරන කෙනෙක් මම ওই සෙල්ලම්කාරෙන්ට ඉඩ දෙන්නේ නැහැ. අර මනුස්සයා මැරිලා පැකිලෙනවලු ඇඹරෙනවලු අනේ සර් ඔය කියන දෙයක් කරන්න මට මේ රත්ති ආදු වෙන්න මගේ තේ වැරද්ද මෙහි ලෝකෙක බුදුරජාණන් ජහනම දැකලා තියෙනවද යක්ෂයා මේ හැම කෙනාටම සමසේ සලකන කෙනෙක් මේ අනේ යහතන් වහන්සේ නමක් දැකලා තියෙනවද කියලා රහතන් වහන්සේගේ තියෙන ගතිය තමයි ගංගානංගගේ තියෙන වැලි යටයක් වගේ ළඟ තියෙන වැලි යටේ උසසුත් නැහැ පහතුත් නැහැ හැඩේ වෙනස් වෙන වැලි යටයක් තමයි නමුත් ඒකත් වැලි යටයක් විතරයි. ඉතින් අපි කවදාද අපිට පුළුවන් වෙන අපි භාවනා කරනකොට මම භාවනාවෙන් උසස් උනායි කියලා හොයන්නෙත් නැතුව පහත් උනායි කියලා හිතන්නෙත් නැතුව රහතන් වහන්සේලාට සම හිතන්නෙත් නැතුව තමයි ඉන්න තැන ගලපන්න ඕනකම නැහැ. භාවනා හරියයි කියලා සන්තෝෂ වෙන්න ඕනකමක් ඇත්තෙත් නැහැ. පිළිුණයි කියලා කනගාටු වෙන්න ඕනකමකුත් නැහැ. මං අඩු ගානේ භාවනා පිළිබඳ මට මේ මට්ටමට ආවයි කියලා මනින්න ඕනකමකුත් නැහැ. අන්න මේ ටික කිව්වට පස්සේ මට හිතෙනවා මේ සති කියන චෛතසිකය අපිට කොච්චර මේ පාඩම උගන්වනවද කියලා. සතිය අපිට උගන්වන්නේ ඇති හැටිය දකින්න මිසක්කා මේ දේ විය යුතුයි මෙහෙම වෙන්න එපා කියලා කවදාකවත් විනිශ්චයක් සතියේ නැහැ. ඒ නිසා අන්තිම සතිමත් පුද්ගලයා භාවනාදී හොඳ සමාධියක් ආවත් භාවනාදී හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙලා කඩිගුලක් උඩ ඉඳගෙන ඉන්න මනස වගේ දිබිගෝට්ටක් ඇඟට දාපු මිනිහ වගේ සම්පූර්ණ විකසේ විස්තර වික්ෂිප්ත වුණත් සමහිත පවත්න්න පුළුවන් වෙනවා. හොඳට සමාධිය තිබුණත් හොඳටම සමාධියන සම්පූර්ණ වික්ෂිප්තුණත් ওই දෙකේම අරකට වැඩිය මේක හොඳයි නැත්නම් මේක මේකට සමානයි නැත්නම් සමහිත සංසුන් වෙච්ච හිත තමයි සංඛාරූපෙක්කා නැත්නම් දිබ්බජක්කෝ කියලා කියන්නේ එහෙම නැත්නම් උද්‍යප්පේ කියන්නේ මොකටද සම කරන්න යන්න ඕනේ සම කරපු ගමන් මාන්න කියන චෛසිකේ එනවා ඊටසගෙන ඊයේ මං අතෙන් ගියා අද යන්න බැරි වුණානේ එහෙම නැත්නම් ගිය දවසේ කියනවා අල්ලපු ගෙදෙට්ට ගිහිල්ලා ඔයා භාවනා කරා ඔයා ආයි කියලා නැද්ද මේ උද්‍යප්පේ ඥානට අම්මෝ මන්නම් නිතරම යනවා ඔයගොල්ලන්ට යන්න බෑ. අඩු ගන්න මේ භාවනාව පවා මේ භාවනාව පවා කෙලස් පිළිත මාන්නේ පිනිස මාරපාක්ෂිකව පාවිච්චි කරනවා මේ සති චෛතසිකයේ තියෙන අර දෙයක් විනිශ්චය කිරීම අකුසලයක් බව දන්නේ නැතිකම නිසා. මොන දෙයක් හරි විනිශ්චය කරුවොත් මතක තියාගන්න යක්ෂයා ඔබව විනිශ්චය කරාවි. ඒක යේසුස් වහන්සේ කියලා තියෙනවා. ඔබ අනුන් ගැන විනිශ්චය කරපු ගමන් යක්ෂයා ඔබ විනිශ්චය කරනවා. ඔබ කවුරු දෙයක්වත් විනිශ්චය කරන්නට අයිතියක් නැහැ. ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි කළ යුත්තේ කරපන්. ඇති හැටිය බලපන්. ඉතින් මේ දෙක සතියේ තියෙන ගතිය. භාවනා කරනවායි කියලා මම මෙච්චර භාවනා කළා තියෙන නැත්නම් මම මෙච්චර දන් දීලා තියෙනවා මම මෙච්චර හිල්ල කරලා තියෙන නිසා මට නිවන ලැබිය යුතුයි කියලා ආචිවාසිකම් ඉල්ලලා උසාවියේ නඩු දාන්න බෑ. මානවයිති වාසිකන් උසාවියේ නඩු දාන්න බෑ මම මෙච්චර දන් දීලා තියෙනවා මම මෙච්චර සිල්ලා කළා තියෙනවා මට මේ ධ්‍යාන තියෙනවා මට මේ පළවෙනි මාර්ගඵල ඥානෙ ඕනේ දීපා ඔන්න පුළුවන් නම් නඩුවක් දැම්මොත් මම නිතරම කියන දේ තමයි අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම ඉතින් පයින් යන්නේ ඔය පෙරදිනේ පාලම හරහා එතකොට ඔය මේ යුගොස්ලාවියේ හිටපු මාෂල් ටිටෝගේ කකුල කපලා දීවැඩියාවක් ඇදලා හැමදාම පෝස්ටර් ගහලා තිනවා මේ GVP එකෙන් මට අරක දියවෝ මේක දියවෝ කියලා එකෙක් ගහලා තින පෝස්ට් එකක් ටිටෝගේ කකුව කකුල වහාම ලබා දියවෝ කියලා. අධිරාජ්‍යවාදීනේ ටිටෝගේ කැපුව කකුල වහාම ලබා දියවෝ කියලා ඉල්ලීමක් කරා. ෂෝක්. ටිටෝ දැකලත් නැහැ මොකටද කැපුව දන්නෙත් නැහැ. කැපුව කකුල ආපහු ලබා දියවෝ කියලා හඬු කරනවා වගේ තමයි මේ භාවනා කරන පිනිස්සු. මට මේක ආවේ නැහනේ. මට අර කාවේ නෑනේ. නැත්නම් අරයට වැඩිය මට මේ කාවනේ කියලා අපි සම විශේෂ නිහීන தත්ත අනුමත කරන තාකල්. ඒ මනින ගතිය අපේ සාජාසෙ. මනින ගතිය කෙලස්. මනින ගතිය මාරපාක්ෂිකයි. ඒක එනකොටම දැක්කනම් මම මේ ආනාපාන සතිය කරගෙන යනවා ආනාපානෙ හොඳට ගෙවුනට පස්සේ හෝ ආනාපානෙ තියෙද්දිම හෝ ශබ්දකින් බාධා වෙද්දී හෝ හිතවිල්ලකින් බාධා වෙද්දී හෝ නැත්නම් ආනාපානෙ හොඳට කරදරයක් නැති යන වෙලාවදී මට හිතුනොත් ආ ඊයට වැඩිය අද හොඳයි මම මේක තව හොඳ කරගන්න ඕන කියලා හොඳට දැනගන්න මාරය ඇවිල්ලා ඉවරයි ඒ වෙනකොටම සතිය පැත්තකට ගිහිල්ලා මාන්නේ ඇවිල්ලා දැනගන්න පුළුවන් නම් ආන්න මට ඊයේ තිබුණ තැනට වැඩිය මට්ටමට එනකොට දැන් ක්ෂණය පන්නලා මම දැන් මාන්න එක ඉන්නේ කියලා ඒක නිවන වගේ. මම දැන් මේ මැනුම් මට්ටමක සංසන්දනයක ගැළපුමක ඊට වැඩිය හොඳයි ඊට වැඩිය හොඳ නෑ නැත්නම් ඊයේ වගේ කියලා මේ තුනම මාන්නේ ලක්ෂණ අන්නේ මාන්නේ දැනගන්න පුළුවන් නම් ඒ මාන්නේ ඒ පුදුලට කරන්න තියෙන කරදරේ හිංසාව නපුර අඩු වෙනවා නමුත් අපි කොච්චර සම්මෝහයට ලක් වෙලා තියෙනවද කියනවනම් භාවනාවේ මට්ටමට නොගිය ගමන් අපි සම්මෝහය නිසා ඉසాత බඳගෙන අරනවා අයියෝ මොනවා වුණාද දන්නේ මට අද භාවනාව හොඳ නැහැ ඊට වැඩිය සවුත්තුයි නැත්තම් පරණ දිනු මට්ටමට ආවේ නැහැ කියලා අර මාන්න චෛතසිකේ ආපු ගමන් අපි එකට ආවඩන්නේ කොහොමද ඒ ගැන නොදැනුවත්කමේ ශෝක වීමෙන් පරිදේව කිරීමෙන් එහෙම නැත්තම් අඬාවෝ ගෑමෙන් නැත්නම් සම්මෝහයටපත් වීමයි. මේ සේරම මාරපාක්ෂිකයි. මේ සේරම යෝගමායන්ති මච්චු. මායя අණුව යන ගම. ඒ නිසා යෝගාවචරය භාවනා කරනකොට ඒ යෝගාවචරයට තියෙන එක යුතුයකමයි ඉදිරිපත් වෙච්ච දේ. ඇති හැටිය. ඒ විදිහම බලන එක විතරයි. ඒක මැනීමක් ආපු ගමන් මට අරක ඕන ඒක ආවේ නැහැ. මට මේක ආවා මට මේක එපා. ආනේ හා සමානම මානසික ආතතියක් එනවා. එයා සමානවම අසහනයක් එනවා මේ කියන්නේ කෙලෙසේ වැවිලා ඉවරයි. ඉන්නකොටම අසහනේ දැනගත්තොත් මම මේ මොකද්ද අපේක්ෂා කරන නිසානේ මට මේ මනාපයක් එන්නේ. අමනාපයක් එන්නේ. එහෙම නැත්නම් මාන්නයක් එන්නේ. මේ අපේක්ෂාව පැත්තක තියලා මට තියෙන්නේ මේ ඇති හැටිය දකින්න එකයි කියලා දැක ගන්න පුළුවන් ගතියක් ගියා නම් ඒ කෙනාට හිතා ගන්න පුළුවන් මට ඊට වැඩිය පොඩ්ඩක් ඉවසන්න පුළුවන් දැන්. මට ඊට වැඩිය පොඩ්ඩක් දරාගෙන ඉන්න පුළුවන්. අන්නේ ඉවසන ගතිය, දරා ගන්න ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න අපි කවදාකවත් දන්න දැනුමට භාවනා කොටු කරන්න යන්නේ අපි දන්නව නොදන්න ශේෂ්ත්‍රයකට යන්නයි මේ දැනුම. ඒ නිසා සමහර ඇත්තෝ කියනවා විපස්සනාව කියලා කියන්නේ දන්න තැන සිට නොදන්න තැනට යාමක්. ගොරෝසු තැන සිට සියුම් තැනට යාමක්. ප්‍රකාශ කළ හැකි තැන සිට ප්‍රකාශ කරන්න බැරි තැනට යාමක්. මමයා කියන තැන සිට මම නැති වෙන තැනට යෑම. ඉතින් මේක කල්යාණ සත්පුරුෂයට ලොකු ආඩම්බරයක්. අසත්පුරුෂයාට තනි වුණා, කියාගන්න බැරි වුණා, බය වුණා, මම නැති වුණා කියලා ඒකම දුකක් පාටපත් වෙනවා. ඒ නිසා සරුවචාන්සේ මේ දෙක පෙන්නලා අහනවා යක්ෂයාගෙන්. ඔබට තේරෙනවද යක්ෂයා මේ විදිහට සම විශේෂී නිහින කියන தත්ත නැති සියල්ල ඇති හැටිය බව. එහෙම නැත්නම් සියල්ලට කියන ස්වභාව කියන වචනේ පාවිච්චි කරනවා. සියල්ලට කියන භාව ලක්ෂණ කියලා. එහෙම නැත්නම් ගති කියන වචනේ පෙන්වන්නේ ගති වශයෙන් දකිනකොට ධාතු මනසිකාරය හැර වෙන මොනක්වත් දෙන්නේ නැහැ. ධාතු වල ඒ ධාතුවට තේරුමක් නැහැ හොඳද නරකද කියන ඒ ධාතුවට තේරුමක් නැහැ යුක්ති අයුක්තිය කියලා. ඒ ධාතු වල තේරුමක් නැහැ ධර්මය අධර්මය කියලා. ඒ ධාතු වල තේරුමක් නැහැ බයලජ්ජාව පිළිබඳ. කාලය පිළිබඳව දේශය පිළිබඳව. උණුසුම් ගතිය කියලා කියන්නේ මේ අපිට කරදර කරන්න අපේ කන් නෙමෙයි. අපි උණුසුම් ගතියෙන් කරදර වුණොත් ඒක අපේ තකතිරුකම මිසක් උණුසුම් ගතියට එහෙම චේතනාවක් නැහැ. සීතලටත් නැහැ. ඒක උණුසුම සීතල දෙකටම තේජෝ කියන නාමය කිව්වට උණුසුම කියන්නේ එකාන්තයක් සීතල කියන තවාන්තයක් දෙකටම එක නමයි කියන්නේ. කුණුසුම සහ සීතල කියන පරස්පර විරෝධී ධර්ම දෙකට එක නමයි කියන්නේ. කම්පන චංචල ගතිය සහ ධාරණ ගතිය කියලා සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම දෙකට වායෝ ධාතුව කියලායි කියන්නේ. වැగిරෙන වැగిරෙන ගතිය සලා පිඩු කරන ගතිය දක්වා තියෙන පරාසෙටම ආපෝ ධාතුව කියලායි කියන්නේ. බර වුණත් හැලුණත් පාඨවි කියලායි කියන්නේ. නිසා ධාතු මනසිකාරයට හිත දාන්න පුළුවන් නම් වැටෙනවනම් නැත්නම් ඒක එනකොට තේරුම් ගන්නවනම් ඒ ධාතු වල නෑ මේ අපි හිතුවත් නැතත් ඒකට මායින් කරන ගතිය. අපි අර මායින් කරන ගතිය එන්නේ අපි මේ මැනුම් කිරුම් කරන නිසා. මේ අධ්‍යාපනයෙන් කරන්නේම අපිට මාන්නයක් ඇති කළ දෙන එක තමයි. අද තියෙන ක්‍රීඩා තරඟ හරහා කරන්නේම අපිට මාන්නයක් ඇති කළ දෙන. දේශපාලනඥයන්ගේ වැඩිම දෙන්නේ කොටවන එක. ආර්ථික විශේෂඥයෝ කරන හරියක් කරන්නේ උඹ ආර්ථික අසවල් පන්ති උඹ අසවල් පන්ති උඹ අසවල් පන්ති මේක දින පන්ති සටනක් විතරයි කාල් මාක්ස්ගේ ධර්මයේ සමාජ විද්‍යාඥයත් මට මං උදව් කරන්නේ උඹ උදව් ගන්න එකෙක් මේ වෙනසක් ඇති කරන එයා හැමදාම වැජබෙනවා උදව් ලබන එක න හැමදාම බගෑ වෙනවා ඉතින් මේකෙන් ලොකු මානසික තෘප්තියක් ලබන සමාජ සේවකයා හැබැයි ඒ තෘප්තිය ලබන්නේ මේ මනුස්සයා ධර්මයෙන් සැනසෙච්ච නැති නිසා ධර්මයෙන් තෘප්තියක් නොලබන නිසා ඒ නිසා අපි අර දේවතා වගේ ක්‍රමේ තමයි දන්නේ දැනට දන්න දැනුව ඉස උඩ තියාගෙන මමත් දන්න කෙනෙක් කියලා කියනවා ඒ හැම වෙලාවෙම මතක තියාගන්න එයාගේ නොදැනුවත්කම තමයි ප්‍රසිද්ධ වෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් ධර්මය පිළිබඳව හැඟීමක් තියෙනවා නම් හැම වෙලාවෙම නවක නැ ආධිකම්මිකයෙක් විදිහටයි බුදුහාමුදුර සඳහන් කරන්නේ හැම දිනම ආදුනිකයි නවක විපස්සකයි නැත්තම් ඒකට කියනවා සුද් ආධිකම්මික නාවක විපස්සකේ කිසිම කෙනෙක් වැඩි හිටියෙක් නෙවෙයි බුදුහාමුදුරුත් එක බලනකොට. අපි කවුරු හරි කියනවා නම් මේ අගුරුන්නාංශ මේ අගෝලයයි කියලා හොඳට මතක තියාගන්න පටලවාගෙන ඉවරයි. දැන් වඳින්නේ ගුරුන්නාංශ කියනවා ගුරු දේවයන් වහන්සේ කියලා වඳින්නේ. අම්මනකම්. තක තීරුකම්. අපි තේරෙම එකම බෝට්ටු යන කට්ටිය අපි පුළුවන් නම් එක එකනට උදව් කරගන්නා මිසක්කා කිසිම කෙනෙකුට තව කෙනෙකුට දෙන්න තරම් අත අතවාසියක් නැහැ. අපි ඔක්කොම ඉන්නේ එකම මේ චලන වෙන, කම්පන වෙන, චංචල වෙන සංසාරේ. ඒ නිසා අපි එකිනෙකාට උදව් කරගන්නකොට යම් කිසි කෙනෙක් අක්ඛාතරම් මමයි කියන්නේ, මමයි ලොක්කා, අනික් කට්ටිය අසන්නෝ, ඒගොල්ලෝ මං කියන දේ අහගෙන ඉන්න ඕන කියලා කිසිම තැනක මේ ශාසනයේ අධිකාරී ශක්තියක් නැහැ. විශේෂයෙන්ම මම කියනවා මේ සියලු ගුණ මේ සති චෛතසිකේ තියෙනවා. ඒ නිසා අපි කොච්චර වෙලා අරගෙන හරි කමන්නේ. කොච්චර ගුටි කාලේ හරි කමන්නේ. කොච්චර වරද්දගෙන හරි කමන්නේ මේ සතිය කියන ඇති හැටිය දැකීම. මතු වෙන දෙයට විරුද්ධ නොවීම. මතු වෙච්ච නැති දෙයක් අපේක්ෂා කිරීම කරන තාක් පුංචි ධර්මයකින් අල්ලන්න පුළුවන් අසහන එනවා. මානසික ආතතියන එකට බුදුරජාන්සේ සාරද්ද කියන වචනේ පාවිච්චි කරනවා. අපිට පැමිණිච්ච දෙයට වැඩි යමක් ඉල්ලන හැම වෙලාවෙම හිත සාරද්ද වෙනවා. පැමිණිච්ච මොන දෙයට හරි විරුද්ධ වෙන හැම වෙලාවෙම සාරද්ද වෙනවා. ඒ දෙකේ දිමක්ෂණ සම්පත්තිය ඉක්ම වෙනවා. පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ තියෙන ලස්සන වචනයක්. වෙත පැමිණි දෙයට සාදර වෙච්ච ගමන් මොනම මාරෙකුටවත් ඇඟිලි ගහන්න බෑ. මේකේ බොහොම ලස්සනට අත් දකින්න පුළුවන් සාන්දෘෂ්ටිකව මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තුල කිසිම අපේක්ෂාවකුත් නැහැ කිසිම ප්‍රතික්ෂේපකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි චිත්තක්ෂණයට මාළු කපන ගමන් යන්න පුළුවන්. බත් බෙදෙන ගමන් යන්න පුළුවන්. ගමනක් යන ගමන් යන්න පුළුවන්. කන ගමන් බොන ගමන් ඉන්න ගමන් භාවනා කරන ගමන් සක්මන් කරන ගමන් ඕන වෙලාවක ඒ Tamande මම දැන් මෙතන කියන තැනට යන්න බැරි නම් අන්න ඒකට පිස්සයි කියලා කිව්වට කමන්නේ. පිස්සට යන්න බෑ කවදාකවත් මම දැන් මෙතන කියන තැන. තිරිසනෙකුට බෑ, යක්ෂයෙකුට බෑ, දෙවියෙකුට බෑ, බ්‍රහ්මයෙකුට බෑ, මොකාටවත් බෑ. යන්න පුළුවන්නේ මනුස්සයාට විතරයි. ඒ සමහරව අවුරුදු 100ක් විතර ජීවත් වෙන එකම චිත්තක්ෂණයක්වත් වර්තමානයේ ඉඳලා නැහැ. හැම වෙලාවෙම එක්ක අතීතේ, එක්ක අනාගතේ. එහෙම නැත්නම් වෙන තැනක් ගැන හිත හිතා නැත්නම් වෙන කෙනෙක් ගැන හිත හිතා කොච්චර දුරට අපි මේක පිටපොට පන්නගෙන තියනවද කියනවනම් යම් චිත්තක්ෂණයක හිත මම දැන් මෙතන කියනකොට පාළු ගතියක් දැනෙනවා. නුහුරු ගතියක් දැනෙනවා. නුරුස්නා ගතියක් දැනෙනවා. බයක් දැනෙනවා. මොකද්දෝ පටලවිලා කියලා හිතෙනවා. ඒ නිසා අපි කවදාකවත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් කරන්නේ අනුග්‍රහ කරන්නේ අපි කරන්නේ එක චිත්තක්ෂණයක් හෝ මම දැන් මෙතන කියලා ගිය ගමන් ඒකට ද්වේෂ කරන එක. අන්න ඒ ටිකට දැනුම කියලා කියයි. ලෝක ලෝකායත විශේෂ කියලා කියන්නේ එකම චිත්තක්ෂණයකටවත් මේ මම දැන් මෙතන ඉන්නවා කියනට ඉන්න දෙන්නේ නැති දෙයට කියත හැකි මේ ලෝකායත දැනුම කියලා. ඒක ඇවිල්ලා කොනහනවා. ඔහොම ඉඳලා හරියනවාද? ඔහොම කියලා නිවන් දකින්න පුළුවන්ද? ওই වගේ දෙයකින් කොහොමද යන්නේ? මේක මොහිට වෙඩි අමාරුයි නේද? මේකට මෙච්චර ත්‍රිපිටකේ කටපාඩම් කරන්න තු පුළුවන්ද? මෙච්චර සිල් රකින්න තු පුළුවන්ද? ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැතුව පුළුවන්ද? දස පාරමිතා නැතුව පුළුවන්ද? ඔහොම ගියාට නිවන් දකින්න බෑ කියලා අපි විහිම්ම බුදුමාකාර දුරස්තකමක් ඇති කරගන්නවා. ඒකල ඒකට දැනුම කියලා කියනවා. දැනුම ඒ තරම තුච්ච කුණු වෙච්ච වමනයක් කියලා හිතාගන්න. වමාරා කෑමක් කියලා හිතන්නේ. හැබැයි ඒක නැතුව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් ඒකේ ප්‍රමාණය දැනගෙන මේක පාවිච්චි කරන්න මෙච්චරයි. නමුත් ඒකෙන් කවදා සත්‍යයට හෝ ඇති හැටියට හෝ සතියට හෝ කවදාකවත් දොර ඇරෙන්නේ ඒ නිසා කොච්චර ලෝක ලෝකායත විශ්ේ දිගේ ගියත් අපි ධර්ම මාර්ගයට පිවිසීමක් නැහැ. ඒ නිසා ඒකට අනිවාර්යයෙන්ම බුදුබණට අහුම්කම් දෙන්න. ද්වේමේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජ්ජත්තං යෝනිසෝ මනස්කාර බුදුජානසේ සඳහන් කරලා තියෙනවා යෝනිසෝ මේ සම්මාදිට්ඨිය නැති කෙනෙකුට සම්මාදිට්ඨිය පහළ වීමට ක්‍රම දෙකයි තියෙන්නේ. පාරවල් දෙකයි තියෙන්නේ. ද්වේ මේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය. මහණි මගේ සර්වඥතා ඥාණයට පේනවා සම්මාදිට්ඨිය පහළ වෙන්නේ ආසන්න කාරණා දෙකයි එකක් පරතෝ ഘോഷේ කාගරි දන්න කෙනෙකුට අහුම්කම් දෙන්න ඕන. අපි සරුවචනාන්සට අහුම්කම් දෙන්නේ නැත්තෝ අපි නිසා අපි ශ්‍රාවකයෝ අපි සරුවචනාන්සට අහුම්කම් දුන්නේ නැත්නම් අපි ළඟ තියෙන දැනුම සුද්ධ වශයෙන් ගන්න මිත්‍යා දෘෂ්ටිකයි කියන. අපි මිත්‍යා දෘෂ්ටිකයි කියලා එක එකනට ලේබල් ගැව්වට බුදුහාමුදුරු දේශනා කරපු දෙයට අහුම්කම් දීමෙන් තොරව හිතලා ගන්න සියල්ල මිත්‍යා දෘෂ්ටිකයි. දෙක අජත්තං යෝනිසෝ මනසිකාරයෝ අහනකොට සීබුද්ධියෙන් අහන්න ඕනේ. බුදුරජාණන් මේ අක්ඛාතාරේ හරහා තමයි ප්‍රසිද්ධ දැනුම හරහා තමයි ප්‍රකාශය දැනුම හරහා තමයි අපිට උගන්වන්නේ. නමුත් මේ ප්‍රකාශය දැනුමෙන් නතර කරන්න නෙවෙයි උගන්වන්නේ ප්‍රකාශයෙන් දැනුම කඩාගෙන එහා පැත්තට ගිහිල්ලා අප්‍රකාශිත දැනුම තමන් වශයෙන් සාක්ෂාත් කරගන්නයි. තමන් වශයෙන් අත්විඳින්නයි රස විඳින්නයි ධර්මෝජාව රස බලන්නයි බුදුරජාණන්සේගේ අවශ්‍යතාවය. එහෙම තු මේ ත්‍රිපිටකේ කටපාඩම් කරන PhD ගන්නවක්වත් විනය කටපාඩම් කරන එක එකනා මනින්නවක්වත් අභිධර්මයේ කටපාඩම් කරන පඬිතු විදියට දේශනා කරන්නවත් නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. ඒක තමයි විනාශයටත් හේතුව ධර්මයේ ඒ නිසා සරුවත්‍යංශය සඳහන් කරලා තිනවා යම් කිසි මිනිස්සෙක් එක තැනකට ටැග් ගහිනකොට ඒකට කියනවා ආසවට්ටානීය ධර්ම කියලා. එක තැන ටැග් ගහනවා මෙට් ඇහි වෙනවයි කියලා තියෙන්නේ වතුර වලක් එක තැන කිනකොට මෙට් ඇහි වෙලා පල් වෙන්නේ අන්නේ පල් වෙන ධර්ම හතරක් විස්තර කරනවා බහුශෘත භාවය එකක් බෝ ඇසුවිරු තැනත් එක නයි එතනම ටැග් ගහනවා ඒ දැනුමම අල්ලාගෙන ඒ වගේම ලාභ සත්කාර සම්මාන සිලෝක එයා දන්න දෙයට යාට කවුරු හරි පූජා කරන්න පටන් ගත්තොත් අපෝ මෙයා දන්න දෙනෙක් මෙයාට තෑගි දෙන්න ඕනේ ස්තුති කරන්න ඕනේ ඒ මනස ඒකෙම ගිලිලා නැහිනවා ඒ වගේම තමයි යසස වැඩිවීම පිරිස සම්පත්තිය වැඩි වෙන්නේ. වැඩි වෙච්ච ගමන් ඉවරයි. පිරිවෙච්ච වැඩි වෙච්ච ගමන් යා ඒකට ලොක්ක වෙනවා. ඒක නිසා කියලා තියෙනවා මේ ගිහිත්ව දින කියනවා අලිපන්තියක නායකයෙක් වෙනවට වැඩිය හැම කෙනෙක් කැමති බලුපන්තියක රජ වෙන්න. අලිපන්ති නායකම දරන්න අමාරු. ඒක නිකම්ම නිකන් ෂොක් එකක් විතරනේ. ඒ විදිහට හොඳයි බල්ලෝ ටිකක් වට කරන ඒකට රජා වගේ වෙන්න හරි කැමති හැම කෙනා. ඒ නිසා හුඟව දෙනෙක් කැමති මොඩෝ ටිකක් වට කරගෙන ඒකේ සභාපති වෙන්න. ඒකේ ලොක්කා වෙන්න. ඉතින් ඒ වෙන්න වෙන්නේ මනුස්සය ඒකම ගිලිනවා. ඒ වගේම තමයි වයසට යන්න යන්න මෙට්ටහි වෙනවා වැඩි. ඕනම ශ්‍රේෂ්ඨික වැඩි අද්දකින් වැඩි වෙන්න වැඩි වෙන්න ඌ හොදන්න බැරි කක්කාවක් වෙනවා. කියන දෙයක් අහන්නෙත් නැහැ. ඒ ශේස්ත්‍රයේ මෙට්ටයි වෙනවා. බුදුරජාණන් කියනවා මේ හතර තමයි මිනිස්සු උඩ පැනගෙන ඉල්ලන්නේ. මේ හතර නිසාම ගිලිලා නැහිනවා. උණ්ඩ කවදාකවත් මේ බුදුරජාණන්සේ පෙන්න හදන නෛර්යානිකත්වයේ දකින්න බෑ නිසා මේ හතරම ලබන්නේ. හොඳට බහුසුත වෙන්න, හොඳටම පිරිස ඇතිකරන්න හොඳටම ලාභ සත්කාර ලබන්න හොඳටම තලතුණා වෙන්නේ කියලා හිතන මේ එකකින්වත් නිවෙන බෑ මේව නැති වුණොත් හීනමානයක් එනවනේ අන්න හීනමාන නැති කරන්න මේවා ලබාගෙන පැත්තකට දාලා සරුවචන් ආංශයට අහුම්කම් දෙන්න ඕන ඒක අහන්න ඕනේ එලඹ සිටි සිහියේ නුවණින් අහුම්කම් දෙන්න ඕන අහුම්කම් දෙන්න ගියාට පස්සේ තේරෙනවා බුදුජානසයේ දන්න වචන හරහා දන්න ව්‍යාකරණය හරහා නොදන්න තැනකටයි මේ ගෙනියන්න හදන්නේ අප්‍රකාශිත දෙයක් උඹලාඹලා විසින් අත්දක ගන්නයි කියන්න හදන්න නැත්නම් මේ කියපු දේ කටපාඩම් කරන එක නෙවෙයි. ඒ නිසා මේ විස්තරේ කියනකොටත් ඒ దేవතාවට එන්නේ අන්තබන්ධ ගතියක්. මොකද මේ దేవතාවගේ මූලික පෙළඹුම, එළඹුම සැකස්වීම තාම නැති නිසා මේ සම විශේෂී නිහීන කියන தত্ত্ব තුනක් තියෙන යම් කිසි කෙනෙක් කියනවා උන්දට ගැලවුමක් නැහැ. යම් දවසක ඒ සමවිශේෂී නිහින කියන தত্ত্ব පිළිබඳ තැකීමක් නැතුව සියල්ල සම தත්වයටපත් වෙච්ච දවසේ අන්න නිවන් දොර ඇරෙනවා. ඒ නිසා ඉස්සල්ලා අපිට නිහින හීන නිහින විශේෂී සම කියන தত্ত্ব හොඳට තේරෙන්න ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන්, සීල වශයෙන්, දාන වශයෙන්, සමාධි වශයෙන් තේරුම් අරගෙන ඒකේ නාය උස්සලා වතුරේ නාය ඉස්සුවා වගේ මේ තියෙනකන් මට කවදාකවත් ওই ධර්මය අවබෝධ කරන්න බෑ. නමුත් මේ සම විශේෂී නිහින කියන தত্ত্ব නැති තැනක කවදාකවත් කෙනෙකුට උද්‍යෝගයක් පහළ වෙන්නේ නෑ. අපිට උද්‍යෝගයක් පහළ වෙන්න නම් තරගෙ තියෙන්න ඕන. ඒ නිසා අධ්‍යාපනය යන්නේ තන්නේ කර තරංගයේ හරහා උද්‍යෝගය පහළ කරන නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සමවිශේෂී මේ නිහින කියන தত্ত্ব ඉක්මවන්න යනකොට ඒ පුද්ගලයාගේ උද්‍යෝගයේ විශාල වෙනසක් ඇති වෙනවා. කාර්යමාරු විස්තර කරලා දෙන්න අමාරුයි. මුලින් තියෙන සද්ධාව, ඊටාම එළවෙන සද්ධාව, දානෙ තියෙන සද්ධාව සීලෙට යනකොට අඩු වෙනවා. සීලෙ තියෙන සද්ධාව සමාධියට යනකොට වෙනස් ස්වරූපයකට යනවා. විපස්සනා පටන් ගන්නකොට එක සද්ධාාවක්, මැදදී එක සද්ධාාවක්, අවසාන වෙනකොට ඒ ශ්‍රද්ධාව විශාල වෙනසක් වෙනවා. රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ නම් කරන්නේ අසද්දෝ. රහතන් වහන්සේට ශ්‍රද්ධාව ඇත්තෙම නැහැ. ශ්‍රද්ධාවක් ඕනේ නැහැ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් දන් දෙන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒකයි මේ යක්ෂයාට කියන්නේ යක්ෂයා උඹ දන්නවද? මේ හීන සම විශේෂී කියන දේවල් ලෝකේ පවතිනවා. මේ නිසා මේ මිනිස්සු ඒකට ගටා ගන්නවා වාද කරනවා ගහපා දෙනවා උපසාරම්භ කරනවා නමුත් ඒක නැති ඒක පිළිබඳව නොතකන කෙනෙක් ඔබ අහලා තියෙනවද කියලා. යක්ෂයා දන්නේ. හොඳට බලන්න මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ගියාට පස්සේ ඒක ටික වේලාවක් හිටියට පස්සේ ඒකේ සමයෙක් හෝ නිහින කෙනෙක් හෝ විශිෂ්ට කවුරක්වත් දකින්න බෑ. ඒ මොකද දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම එක මතක් කරන්නම්. මේ මම දැන් මෙතන කියලා ගන්න අත්දැකීමේ ගෑනු පිරිමි වෙනසක් නැහැ. මම දැන් මෙතන කියලා ගන්න අත්දැකීමේ බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් නැහැ. මම මේ මම දැන් මෙතන කියලා ගන්න අත්දැකීමේ මේ තරුණයේද බාලයේද මහල්ලේද කියලා එකක් නැහැ. මේ මම දැන් මෙතන කියලා ගන්න අත්දැකීම කවදාකවත් වචනෙට දාන්නත් බෑ. බොහොම ලීසියෙන් ගන්න පුළුවන් අපි ඒක නොගන්නේ මොකද්ද අපි ඒකට වෛර කරන නිසා. අපි ඒක නොතක් කරන නිසා අපි ඊට වැඩිය කැමති රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න. ඒ නිසා යෝගාවචරය කියලා කියන්නේ දැනගෙන රූප, සද්ද, ගන්ධ, රස, ආරායන දැනකොට අක්ඛාතාරය කියලා කියනවා. ප්‍රකාශිත දේ. මම දැන් මෙතන කියන එක අක්ඛාතාරයේ දැනගෙන සීමාව දැනගෙන ඒක කඩාගෙන යන්න තියෙන උමං දොර පුළුවන්තරම් දවසේ පරියංකේ සක්මනේ ඉඳින්දා වැඩලු මේ මම දැන් කියන මෙතෙන්ට ආවොත් ඒ මනුස්සයා පොදු මානව තත්ත්වයටපත් වෙනවා අඟ උස්සන්න දෙයක් නැහැ. කියා පාන්න දෙයක්වත් නැහැ. අන්ධහර පාන්න දෙයක්වත් නැහැ. සෝවාන් වුණාද සකදාගාමනද අනාගාමනද වැඩක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ මාන්නේ හරහා. ඒ ඔක්කොම තියෙන්නේ සංඥාව හරහා. මෙතෙන් යනකොට සංඥාව කොච්චර දුරට නැති වෙනවද කියනනම් මේ කොතනද හිටියේ කියලා කියා ගන්නත් බැරි වෙනවා. කිසි කෙනෙක් එක්ක ගනුදෙනු කරගන්න බෑ. හැබැයි හොඳටම ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. අස්පනා අපිට විඳිය හැක්කක්. ඒ නිසා අපේ ජීවිතේ අපි ඒ ටික ඉන්න ඉරියව්වක් පාසා දවසේ උදේ දවල් රාත්‍රී කියන හැම වෙලාවක් පාසා ඍතු හතරෙන් හෝ තුනෙන් හෝ ඕන ඍතුවක් හරහා දවසේ කරන හැම ක්‍රියාවකදීම හැකිතාක් දුරට එළඹ වාසය කරන්න පුළුවන් නම් යක්ෂයාගේ දේවතාවකයට අනේ මට තේරෙන්නේ නැහැ කියලා යෝගාවචරයට එක අත්දකින්න පුළුවන්. ඒක ජීවිතේ ලැබිච්ච උත් උත්තරම දේ විදියට උස්සස්ම කුසලයේ විදියට මහේශාක්‍ය කුසලයේ විදියට සලකන කටයුතු කරොත් ඒ කෙනාට තේරෙකට නොයන්න එකම හේතුව තමන්ගේම තකතිරුකම පමණයි. ඒ චිත්තක්ෂණයට ආපහු නොයන්න එකම හේතුව නොදැනුවත්කම විතරයි, අන්ධකාරය විතරයි, මෝහය විතරයි, තකතිරුකම විතරයි. ඒ චිත්තක්ෂණයට ගිය ගමන් ওই කියන විදිහේ තාරාතිරම් මොකුත් නැති අයිතිවාසිකම් කුට්ටි කඩා ගන්න දෙයක් නැති මමේ කියලා පුණ්‍ය ගහන දෙයක් නැති තැනකට යන්න පුළුවන්. ඒක නෙවෙයි නිවන කියන්නේ. නමුත් එතන හරහා තමයි නිවනට යන්න තියෙන්නේ. වගේ කෙටි භාවනා වැඩමුළුවකදී අපිට ගොඩාක් දුරදිග විස්තර ය아가න්න බෑ. ඉතින් මෙතන සමාහට ඉන්නවා හුඟක් භාවනා කරපැත්තොත් තියෙනවා අලුත් ඇත්තොත් තියෙනවා ඔය ඔක්කොටම එකයි කියන්න තියෙන්නේ. ඔය මම දැන් මෙතන කියන තැනදී ඔක්කොම සමානයි. නිවන් දක්ව එකන සමානයි නොදකපු එකන සමානයි දියුණු එකන සමානයි කොයි කෙනාටත් පටන් ගන්න තැන යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන කේන්දරන්ට යා ගන්න බැරි නම් එයා අභව්‍ය පුද්ගලෙක්. එයාට භාවනා කිසිම ගුණයක් ලබා ගන්න බෑ. ඒ නිසා අපි අයිතිවාසිකම් වශයෙන් තියා ගන්න ඕනේ. යෝගාවචර අයිතිවාසිකම් වශයෙන් බෞද්ධයෙක් නැත්නම් භාවනා කරන කෙනෙක් වශයෙන් මේ ඕනම ජීවිතයේ ව්‍යසනයක් වෙද්දී නැත්නම් ඕනම ජීවිතයේ සැප සම්පතක් ලාභය සත්කාරයක් ලබද්දී මම දැන් මෙතන කියන තැන මට යන්න පුළුවන් නම් ඒක ස්වර්ණමය යතුරක්. ඕනම මානසික අසහනයක් නැතිකරන්න ඕනේ මානසික ආතතියක් නැතිකරන්න ස්වර්ණමය යතුරක් හැබැයි කාටවත් දෙන්න බෑ. කොච්චර යාළුණත් කොච්චර නෑදෑවුණත් කොච්චර අවශ්‍ය නැත් දෙන්න බෑ බෑට කියන්න පුළුවන්. ඔය පඬිතුකම් පැත්තක තියලා කිසිම පඬිතුකමක් ඕනේ නැහැ මේ මම දැන් මෙතන කියන තැනට එන්න. අන්න ඉතින් වරෙන් හැබැයි තක්කු මුක්කු වෙලා වෙන්න බෑ. විවේක වෙලාදී ඒක ජීවිතේ ප්‍රථම යාමේදී කලු කෙස්ටියේදී භද්‍ර යවෙනදී පුරුදු කරා නම් ජීවිතේ ඉස්සරහට එන ජරා ව්‍යාධි මරණවලදී ජරාවතියෙදී හොඳට දැනගන්න පුළුවන් මම දැන් මෙතන ජරාවේ. මම දැන් මෙතන ව්‍යාධියේ. මම දැන් මෙතන මරණයේදී. එහෙම නැත්නම් මම දැන් මෙතන පාටියකක මම දැන් මෙතන මගුල් කනවා කොයි එකත් එකයි. ඔය ඔය චිත්තක්ෂණයට මරණය සහ මගුල් අතර කිසි වෙනසක් නැහැ. ඉෂ්ටි පුරුතකම වෙනසක් නැහැ. අපි භාවනා කරලා උත්සාහ කරන්නේ අන්න එවැනි මේ ප්‍රෙෂර් රිලීස් කරන එකක් වගේ ඔය මැෂින් වල තියෙන අධික පීඩනය ආපුවම රිලීස් කරන බෑල් එකක්. අන්න වගේ අපේ තියෙන මේ මානසික ආතතිය මේ සාරද්ද ගතිය දුරුවන් කරන්න ලේසියට ලේසි කියන්න බෑ ඒක තේරුම් ගත්තොත් පමණයි ලේසි අන්නේ ලේසියට ගන්න පුළුවන් මම දැන් මෙතන කියන නැත්නම් මේ සතිය නැත්නම් මේ අප්‍රමාදයේ හැම ඉරියව්වෙදිම හැම වෙලාවෙදිම හැම ඍතුවේදිම හැම දුකේදිම හැම සැපේදිම ගන්න පටන් අරගත්තොත් අපි මෙතනින් විසිර ගියාට අපි සියල්ල තුල ගමන් කරන එකම ධර්ම රුධිරේ අපි ඔක්කොම එකම ධර්ම පවුලක එකම ධර්ම ඥාතින් බාටපත් වෙනවා. යම් හේතුවකින් gedara ගිය ගමන් එව්ව පැත්තක දාලා ආයෙත්තර దేవතාවා කිව්වගේ අනේ ඔය ඊලන්දාරි වයසේදී ඔය දෙල්ලම් කරන්න යන්න එපා. හොඳට කාමේ වෘත්ති විඳපන්. අනේ මේ ගී තාමේ ඇති කරපන් කියලා ඕගොල්ලෝ අතින් කටින් හරි වචනයක් පිට වුණොත් නොදැනුවත්කමට වෙන්න පුළුවන් සහ ගහනවා. කවදාකවත් ආයෙ ගොඩේන්න හම්බ වෙන එකක් නෑ. ඒ නිසා කවුරු හරි යන්න හදනවා නම් කියන්න ඕනේ උඹට කණ්ඩ පරි ඕනේ පරිප්පක්කුම කාපන්. ඔබ බෙදාගෙන කාපන් මම උත්සාහ කරනවා එවැනි දෙයකට සාක්ෂි වෙන්නේ නැතුව එවැනි දෙයකට ධෛර්ය කරන්නේ නැතුව තමනුත් තමන්ගේ මේ චිත්තක්ෂණේ බේරගෙන අකිතාක් මේ ਸਰුවචනන්සේ දේශනා කරපු මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂා රකින්න මිස අනුන්ගේ සීනි කිරන්න යන්න එපා අනුන්ගේ දේවල් මනින්න කරන්න යන්න එපා. තමන්ගේ භාවනාවත් මනින්න කරන්න යන්න එපා. හැබැයි ඒ කරනකොට මනින්න කරන්න නැති වෙනකොට උද්‍යෝගයේ පහළ බහින්න ඉඩ තියෙනවා. අන්න ඒ දෙයට ඉඩ නොතබ. නිතිපතා භාවනා කරන වෙලාවේ සක්මන් කරන වෙලාවේ සක්මන් කරන පරියන් කරන වෙලාවේ පරියන් කරන එදිනදා ජීවිතේ හැකිතාක් එළඹ සිටි සියෙන් ගත කරන්න බලන්න. එතකොට මේ නිස්සන් වලට ඇවිල්ලා මේ පර්යංකේ මේ ආසනෙ මිඳ ගන්න ඕන කමක් නැහැ. කොහෙදිත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් බව දැනගත්ත ගමන් ධර්මයේ අකාලිකයි ධර්මයේ සාන්දෘෂ්ටිකයි අකාලික ඒයි පස්සිකයි ඒව බලව කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඕපනයිකයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගැඹුරු ධර්මයට تعلق කරනවා. උපනායනය කරනවා. පච්චත්තම් වේදබ්බෝ විඤ්ඤුයි ප්‍රඥාවන්තයන්ට විසරක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන් ධර්මයක්. අන්නේ ධර්ම ගුණ ටික අපි නිතර අනුග්‍රහ කරලා කටයුතු කරනවා නම් ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා අපිට අම්මයන්තර ධර්මෙන්තර අපිට මවෙක් පියෙක් නැහැ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. හැම කෙනාම ධර්මේ රකින්නවා නම් අපිට ධර්ම ආරක්ෂාව අපිට ලැබෙනවා. ධර්ම ආරක්ෂාව නැත්නම් අපනෝල් දාන්න වෙයි. යන්තර බඳින්න වෙයි. නැකත් බලන්න වෙයි අර දෙයයන් පූජා තියන්න වෙයි මේ යන්න පූජා තියන්න වෙයි පිරිත් කියන්න වෙයි බෝධි පූජා තියන්න වෙයි নানা ප්‍රකාර දේවල් තියෙන මේ සත්‍ය ආරක්ෂාව නැති එක තමයි සත්‍ය ආරක්ෂාව විතර නොමිලේ හම්බ වෙන මෙච්චරම වැඩ ගන්න පුළුවන් ධර්මයක් නැති නිසායි අපි මේ වැඩමුළුව සත්‍ය පිහිටීමේ සතිපට්ඨාන වැඩ පුළුවක් පාඩ පාවිච්චි කරන්නේ නිසා සියලු දිනාටම මේ කොටස් වැටහිලා තේරුම් අරගෙන ශක්ති ප්‍රමාණය එළඹ සිටි සීයෙන් ගත කරන්න මේ සමිද්ධි සූත්‍රයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා සියලු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා